අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සච්චේ පනා උසෝ බික්ඛු පච්ච වික්ඛමානෝ එවං ජානාති අසටෝ හෝති අමායාවීති තේනාවසෝ බික්ඛුනාතේ නේව පීති පම්මොච්චාමොච්චේන විහාතබ්බං අහෝ රත්තානුසක්ඛිනා කුසලේසු ධම්මේසු තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මාතුකාවට අත තැබුවා මේ දෝවචස්ස කරන ධර්මයකට නම් වශයෙන් කියනෝ නම් ෂාට මායාවී ගතියට ඉතින් මේ ෂාට මායාවී ගතිය අපි ළඟ දැනගෙන හෝ නොදැනගෙන හෝ තිබුණොත් ඒක අපේ දුර්ගුණයක් චරිතයට අවලස්සනයක් වැරදියට නියෝජනයක් සිද්ධ වෙනවා ඒ නිසා අපට හිතන්න බැරි පිරිසකගෙන් අප්‍රියමනාපකම් අපට පහළ වෙනවා ඉතින් ඒක අපිට දැනගන්න පුළුවන් අපි කෙරෙහි නැත්තම් තමා කෙරෙහි දුරචකම් දුරච වැඩ කරන ප්‍රගල්භ වැඩ කරන හිතුවක්කාර වැඩ කරන කෙනා තමන්ගේ හිතෙන් ඉබේම අමනාපයටපත් වෙලා කොන් වෙනවා ඒක හිතලම නෙවෙයි හිත වෙන්නේ ඉබේම සිද්ධ වෙනවා ඒ වගේ තමන් ළඟත් ඒ දුරච ගති තියෙනවා නම් ප්‍රගල්භ ගති හිතුවක්කාර ගති ඒක තමනුත් තමන් බලාපොරොත්තු වෙන්නා වූ ගුරුතුමන් අතින් සත්පුරුෂයන් අතින් එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයන්ගේ අප්‍රියමනාප භාවයට පත් වෙනවා. ඉතින් ඒක වළක්වා ගන්න බැරි දෙයක්. නමුත් වළක්වා ගත යුතු දෙයක්. ඉතින් හුඟ දෙනෙක් ඒ කර්මයට බාර දීලා එහෙම නැත්නම් ලබා උපන් හැටියට බාර දීලා පස්ස ගැහුවට ਸਰුවචන් වහන්සේ එහෙම නැත්නම් ਸਰුවචනන්දගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නවන ඒ මහා මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ ඒකට පොඩි ක්‍රමවේදයක් කියලා දෙනවා. මේ සාඩ මායාවී ගති කියන එක බැලූ බැල්මට කෙලේශයක් නොවි අපේ ජීවිතේ නිතරම ගැවසෙන ධර්මයක්. මේ නිසා අපිට සිදුවෙන හානි අපිට ප්‍රමාණ කරන්න බෑ. මට්ටමකට යනකම් ඒ මට්ටමට යනකොට අපි සංසාරේ ගොඩාක් කල් ගිලා ජීවිතේ ගොඩාක් කල් ගිලා වැරදි ගොඩාක් සිද්ධ වෙලා පශ්චාත්තාප වෙලා ඉවරයි. ඒ නිසා අපි හැමදාම ඒ ෂටමායාවිකම දකින්නේ ඒක අපිට හානි කරාට පස්සේ. ඉතින් ඒ නිසා එතකොට අපිට තියෙන පශ්චාත්තාපේ විතරයි. නමුත් ඒ බව දැකපු සරුවච්චන් වහන්සේ ඒ සඳහා ඉදිරිපත් කරන ලද මේ ක්‍රමවේදය නැත්නම් අපි කියන මේ ප්‍රතිපදාව ශ්‍රද්ධාවෙන් අදාහගත්තොත් ඇයි ඒ ශ්‍රද්ධාවෙන් අදාහගන්නේ තාම දැකලා නෙවෙයි අදහන්නේ අත්දකලා නෙවෙයි අදහන්නේ සරුවච්චන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාවෙන් ධර්මයේ කෙරෙහි තියෙන සද්ධාවෙන් සංඝයා කෙරෙහි තියෙන සද්ධාවෙන් සීලේ කරන කෙරෙහි තියෙන සද්ධාවෙන් කරගෙන යනකොට යම් තැනකදී ඇයි මේ සරුවචන් වහන්සේ කෙරෙහි සද්ධාව තිබිය යුත්තේ කියලා තමයි තේරෙන්න පටන් ගන්නවා මේ සටමායාවීකම පිළිබඳව අත තිබ්බ දවසට ධර්මය කියන්නේ මොකක්ද කියලා මේකේ නෛර්යානිකත්වය මේකේ තියෙන හේතුඵල සම්බන්ධතාවය මේකේ තියෙන සජීවී ගතිය මේකේ තියෙන අකාලික ගතිය මේකේ තියෙන සාන්දෘෂ්ටික ගතිය හරියට තේරෙන පටන් අර ගන්නවා මේ ෂටමායාවී ගති නැත්නම් මේ ප්‍රගල්භ ගති ඔලොමල ගති අපෙන් නැති වෙනකොට. ඒතර සංඝයා කියලා කියන්නේ සංඝයාගේ තියෙන මේ සදාචාරය සංඝයා තුල තියෙන මේ මහාත්ම ගතිය මේ සංඝයා තුල තියෙන හැදිච්ච ගතිය කොහොමද ඇවිල්ලා තියෙන්නේ අසට අමායාවී නැත්නම් සට මායාවී ගති වලින් අයින් වෙච්ච තරමටයි. වගේ සීලෙක තියෙන වටිනාකම දුස්සීලය හැම වෙලාවෙම ෂට මායාවී. සීලවන්තය විතරයි ටිකක් හරි එකට පරිතද කරගෙන ඉන්නේ. එතකොට ෂට මායාවී ගති Tamangen දුර වෙන බව දකිනකොට අනේ මං රැකපු සීලෙක වටිනාකම කියලා ඒ කරපු එක පිළිබඳව සතුටක් පහළ වෙනවා. ඉතින් මේක දුරදි කියන්නේ ඉස්සලා අපි මෙහෙම බලමු කොහොමද ෂටමායාවී ගති දුරු වුණා කියලා දැනගන්න. කොහොමද අසට අමායාවී ගති Taman තුල ඇති වුණා කියලා දැනගන්නේ හරියට කාට හරි පිරිසිදුව කමටහන කියන්න පුළුවන් වෙච්ච දවසේ. ඒ වෙනතන කමටහන සුද්ධ වෙන දවසේ වෙනකොට තේරෙනවා අනේ මෙතෙක් කල් කොච්චර භාවනා කරත් නඩුව කල් ගියා මිසක නඩුව ඇහුනේ නැහැ. ඇහුන්නේ නැත්තේ මොකද? මේ ඇති වෙන දේ හරියටියට වාර්තා කරන්න බැරි වෙච්ච නිසා ඇති වෙන දේ විදර්ශනාවෙන් බලන්න බැරි වෙච්ච නිසා ඇති වෙන දේ අනුපස්සනාවෙන් බලන්න බැරි වෙච්ච නිසා ඉතින් වටවලල්ල යනවා කවදා හරි කමඨාන සුද්ධ වෙච්ච දවසේ තේරෙනවා කොච්චර භාවනා කරත් වැඩක් නැහැ හරියට ඒ sannivedane වෙන්නේ නැත්නම් ගනුදිනුව සිදු වෙන්නේ නැත්නම් කමඨාන සුද්ධ වෙන්නේ නැත්නම් නමුත් මේ කමඨාන සුද්ධ වීම ආගමක් නෙමෙයි ධර්මයක් නෙමෙයි ඒක නිසු හුදු sannivedanayak. ඉතින් මේ ආගමෙන් ධර්මයෙන් විපස්සනාවෙන් සමාධියෙන් සීලෙන් කොහොමද මේ භාෂාව හැදෙන්නේ? කොහොමද මේ sannivedanaye හැදෙන්නේ? කොහොමද ව්‍යාකරණය හැදෙන්නේ? කොහොමද අපි එකිනෙකත් එක්ක යන්නේ කොහෙද කියලා අහනකොට මල්ලේ පොල් නොකිය උත්තරයක් දෙන්නේ? බැලු බැලමට පේන්නේ නැහැ. නමුත් සාමාන්‍ය බෞද්ධයා දන්නවා සිව්පිලිසිම්බියාබත් මහරහත් කියලා කියන්නේ හරියටම ඇති දේ ඇති විදියට කියලා දෙන්න පුළුවන් ගතියට කියනවා මේ චතුපටි සම්බිධා කියලා. ඒ චතුපටි සම්බිධා වල තමයි තියෙන්නේ දැක්ක දේ දැක්ක විදියට කියන්න පුළුවන් ගතිය. ඇහපු දේ අහපු විදියට කියන්න පුළුවන් ගතිය. දැනිච්ච දේ දැනිච්ච විදියට කියන්න පුළුවන් ගතිය. හිතිච්ච දේ හිතිච්ච විදියට කියන්න පුළුවන් ගතිය. ඒක පුංචි වැඩක් නෙමෙයි. ඒක පුංචි වැඩක් නෙමෙයි. ඒකට තේරුම් ගන්න ඕන අපි මෙතෙක් කල් යම් තාක් සංසාර දුකක් වින්දනං දැකපු දේවල් ලොකු කරලා කියන්න ගියා එක්ක පුංචි කරලා කියන්න ගියා. එක්ක අතිශෝක්තිය එහෙම නැත්නම් අව탁සීරුව. අහපු දේ එක්ක අතිශෝක්තිය එක්ක අව탁සීරුව. දැනිච්ච දේ එක්ක අති탁සීරුව එක්ක අව탁සීරුව. හිතපු දේ එක්ක අති탁සීරුව එක්ක අව탁සීරුව. මේක ලාභයට ප්‍රෝජෙන්ට කරන එක නෙවෙයි ඇබ්බැහියට කරන එක. මේකට කියනවා ප්‍රපංචකරණය කියලා. මේකට කියනවා වාග් බහුල්‍ය කියලා. මේකට කියනවා කතං කති භාවය කියලා. මේකට කියනවා වාද කරන ගතිය කියලා. මේව කරන තාක්කල් අපි කාලේ අපි බාහිර දේවල් වලට ගත කරලා මම මෙච්චර කල් මේ සංසාරයෙන් ගෙනාපු මේ ඇති දේ ඇති හැටියට කියා ගන්න බැරි ගතිය වාද කරලා කවදාකවත් දිනන්න බෑ. කතං කති භාවයෙන් කවදාකවත් දිනන්න බෑ. ප්‍රපංච කරලා කවදාකවත් දිනන්න බෑ. ඒ සඳහා භාවනාවක් කෙරෙන්න ඕනේ. ඒ භාවනාවෙත් සුවිශේෂී දේ තමයි කමඨාන සුද්ධ වෙන්න ඕනේ. ආහන්න වෙනකොට තේරෙනවා වටම ගිහිල්ලා ගෙටම වගේ එහෙම නැත්නම් විද්‍ය පඳුරට විද්‍යාවට වැදුරු පඳුරට වෙනුවට විද්‍යාවට නමුත් වැදුනේ පඳුරට කියන දවසක් එනවා. මේ කමඨාන සුද්ධ වෙන දවස. ඉතින් ඒ දවස වෙනකොට තේනවා මම මේක කරගන්න මේක නොදැන මේක වටහා ගන්න නැතුව මේකට න්‍යායක් තියෙන බව දන්නේ නැතුව කොච්චරට හාවට කියලා පඳුරට විද විද හිටියද කොහෙද යන්නේ කියනකොට මල්ලේ පොල් කියලා තියෙනවද වටවලල්ලේ වහ කරලේ වහන්න නැතුව කොච්චර අපි වනාතේ වහගෙන දඟලලා තියෙනවද කියලා. ඉතින් මේක සුද්ධ කරන එක අද තියෙන මේ ইনফরমේෂන් ටෙක්නොලොජි යුගයේ ඒක නැත්තම් මේ තොරතුරු තාක්ෂණය කියලා සත්ත පහක ලාභයක් නැහැ. මේ තොරතුරු තාක්ෂණයේ තියෙන තන්නි කර තණ්හාවට මාන්නයට දිට්ඨියට බුදුරජාන් වහන්සේ පෙන්නන මේ සටමායාවි නොවි ඇත්ත ඇතියට කතා කරන එක කවදාකවත් ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකයට නෙවෙයි තණ්හාවට මාන්නයට දිට්ඨියට නෙවෙයි ඇති හැටියට යථාභූත ඥාන දර්ශනයට යථාව දර්ශනයට නාම රූප පරිච්ඡේදයට මේ කරන වැඩෙයි අද තියෙන තොරතුරු තාක්ෂණය දිහා බලනකොට මානවයා කොයි අතද බලහන ඉන්නේ මානවයා කොහෙද යන්නේ කියලා ඉල්ලගෙනමයි Taman කන්නේ වැරදි මාර්ගේ. ඇද්දගෙන නාන නෑමනක් අද තියෙන්නේ. ඒ කොච්චර ලෝකයා නන්නත්තරේ ගියත් කොච්චර ලෝකයා මේ යන්නම් පස්සේ පිටිපස්සේ ගියත් හරියට මේ කමඨාන් සුද්ධ කිරීම එහෙම නැත්නම් මේ ඇත්ත ඇතියට ප්‍රකාශ කිරීම නැත්නම් අසට අමායවි ගතියට අගේ අඩුවීමක් වෙන්නේ නැහැ. ඒක දන්න මනුස්සයා කොහොමද බබලනවා. ඒක යාට කොහොමඩක්වත් ජීවිත අලංකාරයක්. ඒක චරිතාලංකාරයක්. ඒක ඒ වගේම බෝ වෙන ලෙඩක්. දන්න මිනිස්සෙක් ළඟ ඇසුරු කරනකොට තේරෙනවා ඒ මනුස්සයා ගොඩක් ගුණ නැහැ. තියෙන දේ හැබැයි හරියට කියන්න දන්න. ඒක තමයි කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ. ඒකේ තියෙන උම සරල දෙයක්. ඒකේ තියෙන බොහොම ඍජු දෙයක්. ඒකේ තියෙන ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන් දෙයක්. නමුත් කවුරුවක්වත් හිතන්නේ මෙතනයි මේ ආධ්‍යාත්ම ජීවිතයේ රහස තියෙන්නේ කියලා. ඒ මොකද ඒ තරම්ම අපි මේ ආටෝප සාටෝප භාෂාවට පුරුදු වෙලා ආලවට්ටමට පුරුදු වෙලා අතිශෝක්තියට පුරුදු වෙලා සාහිත්‍යයට පුරුදු වෙලා අනාගන තියෙනවා. ඉතින් සාහිත්‍ය සම්මාන දෙනවා, මැග්සේසේ සම්මාන දෙනවා, නොබෙල් ප්‍රයිස් දෙනවා මේ අනාගත කට්ටිය. කිලෝරක් නැහැ. ඔත් කිසිම කෙනෙක් නිවන දිහාවට ගමන් කරන්නේ නැහැ. ඒක නිසා සරුවචන්සේ සඳහන් කළා තියෙනවා දහසක් වචන කතා කරනවට වැඩිය අර්ථ සංහිත සහිත එක වචනකින් එක ගාථා පදයකින් ලොකු අර්ථයක් සැලසෙනවා නිවන් දකින්න කැමති කෙනාට. සංසාරේ දුක දන්න කෙනාට. ඒක නිසා මම මගේ පුද්ගලයෙක් වශයෙන් ගත්තොත් අපේ ඥානාරාම ස්වාමීන් එක්ක කටයුතු කරනකොට මම නිකම්ම නිකන් ඇඹිටිල්ලෙක් වුණා. එහෙම නැත්නම් පුංචි එකෙක් බාටපත් වුණා. උන්වහන්සේ වචන උච්චාරණය කිරීමේදී, වචන තේරීමේදී සහ වචන ලිවීමේදී මේක හිතා ගන්න බෑ මොකද අපි මේ කුණු හර්ප විද්‍යා අධ්‍යාපනය ලැබපු කෂඩ જાතිය. අවුරුදු 30 ගාණක් අධ්‍යාපනය සඳහා ගිහිල්ලා සිංහල දන්නේ ව්‍යාකරණයක් නැහැ. මොකද්ද කාගේද විද්‍යාවක් කරේ තියාගෙන අපිත් ලොක්කෝ කියලා දඟලලා ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා වචන දෙකක් කතා කරනකොට පේනවා උන්වහන්සේ කොච්චර ලස්සනට වචන හසුරනවාද කියලා. හරියට කියන්න ඕනෙක මේ චක වචනයක්වත් වැඩිපුර නැහැ. කියන්න ඕනෙක කොහොම කරත් කියනවා. ඉතින් ඒ වුණාට මට ඇත්තටම කීත හැකි මට ස්වාමීන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවක් ඇති වුණා මිසක් මොකද්ද මේ කරන්නේ කොහොමද මේ ආශ්චර්ය ධර්මයේ උන්වහන්සේ පුරුදු කරේ කියලා මම හිතුවේ මේක ගූඪ ධර්මයක් গুপ্ত ධර්මයක් කියලා. ඔය දුරුමේ ඉන්නකොට ඒ පණ්ඩිතාභිවන්ද ස්වාමීන් වහන්සේ ළඟ හිටපු අවුරුදු 4ට අඩු කාලය තුල හරියටම සුද්ධ කරලා දුන්නා මේකයි කියන්න ඕනේ මහානකමට යෝගාවචරකමට දත යුත්තේ මෙන්න මෙච්චරයි. ඔය කීතාන ඉන්න මොනම දෙයක්වත් මේකට අවශ්‍ය නැහැ. ඔක්කොම මේකට අතිරේක කරනු මෙන්න මේක දැනගනින් කියලා. ඉතින් ඒකට මට මාස 18ක් ගියා. ඒ ඒ ස්වාමීන් වහන්සේගේ මේ පණිවිඩය මට ගන්න මාස 18ක් ගියා. එතකොට මම 1992 ඉඳලා 96 වෙනකන් ඉන්නකොට මම භාවනාව පටන් අරගත්තේ 79 80 විතර වගේ කාලේ එතකොට එච්චර ගුණවත් තිබුණේ මෙච්චර කාලයක් භාවනා කරපු වගේ බොහෝම අතිරේක සුළු ලාභයක් විතරයි මට හම්බුනේ. නමුත් මේ sannivedana ක්‍රමේ දැනගත්තට පස්සේ මට තේරුණා භාවනා නොකර හිටියනම් කවදාකවත් මුන්නාංශ කියන වචන මට තේරෙන්නේ නමුත් ඊට පස්සේ ඒ ඉදිරිපත් කරන මේ කමඨහන් සුද්ධ කරන නැත්නම් කමඨහන් දේශනා පිළිබඳව අවබෝධයකට පස්සේ භාවනා කරනකොට මේ රෑ අඳුරේ අතක හිට මිනිස්සෙක් දවල් එළිය වැඩ කරනවා වගේ තේරෙන්න පටන් ගන්නවා මොකද්ද සරුවචනංශේ සූත්‍රයේ කියලා තියෙන්නේ මොකද්ද මේකෙන් ආගම හදාගත්ත මිනිස්සු සෝබනේට අරගෙන තියෙන්නේ මොකද්ද ඇත්ත කාරණාව කියලා තේරුණාට පස්සේ තේරෙනවා කවදාකවත් ඇත්ත කාරණේ තනිකර ජීවත් වෙන්න බෑ. ඒක ජීවත් වෙන්නේ ගොඩාක් ඔය ආලවට්ටමක් එකතුව හැබැයි ආලවට්ටම ASCII ඒ බොරු සෝබනේ ASCII ඒ ආගම ASCII ධර්මයේ තියෙන මේක හරියට උකහා ගන්න ඕන පොල් ගහක් කපලා ගොබේ අරගෙන ගොබේ කනවා වගේ එහෙම නැත්නම් මදේට බහැලා මදේ කනවා වගේ ලෙල්ල කන්න නැතුව ඛණ්ඩ භාවනා විතරක් කරලත් බෑ කමඨාන විතර සුද්ධ වෙලත් බෑ මේ දෙක ගලපගෙන ඉදිරියට යන්න ඕනේ ඉතින් ඒක කරන කරන්ට ඒ කියන්නේ උන්වහන්සේ දේශනා කරන්නේ මේකය යොමු කරවන්නේ මේකය කියන එක දන්නේ නැති කාලේ මට ගැහුවේ බැන්නේ නැහැ. හැබැයි තාම නීච කළ සැලකුවම ආව. මොකද භාවනා කරන එක කියා ගන්න බෑ. ඉතින් මං හිතන්නේ ඉතින් මාත් ලොකු භාවනාකාරයෙක් කියලා. මොකද ඒ ස්වාමීන් වහන්සේ දෙකේ පන්ති ළමයකට තරම්වත් සැලකුවේ නැහැ. මොකද කියන දේ කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒක යන්තම් තොල ගෑ වුණාට පස්සේ එන්නත් යන්තම් මේක රස වැටුණාට පස්සේ ආදුනිකෙක් වාගේ දැන් වැඩ පටන් ගත්ත කෙනෙක් වගේ උන්වහන්සේත් එක්ක ඇසුරු කරනකොට විතරයි මේ ශිෂ්‍යෙක් විදිහට හරි සැලකුවේ බලුකුක්ෙක් විදිහට හරි සැලකුවේ එතකන් ගණන් ගත්තේ නැහැ ඊට පස්සේ දවස් දෙකක් මට කිව්වා "බොයි තේරුම් ගත් එක පුළුවන් කරුණා කරලා ඔය එන අලුත් කෙනෙකුට කියලා දීපන්" කියලා මං කසවාංශ ඒක නම් ඉතාම අමාරු දෙයක් මේ ලෝකේ තියෙන මට කරන්න බෑ ඒ මොකද ආධුනිකයත් කියන දේක් අහන්නෙම නැහැ හිතේ තියෙන කුණු කන්දල්ම වමාරවමාර කකා කකා ඉන්නවා. ඉතින් පව ගෙවෙන්න ඕනේ. ඥානේ මෝරන්න ඕනේ. අත්දැකීම් එකතු වෙන්න ඕනේ. සූදානම් මනසක් තියෙන්න ඕනේ. ආන්න එතකොට හරියට ඒ කාරණා වැටුනොත් ජාඩියට මූඩිය වගේ හරියනවා. ඒක ඔක්කොටම වෙන්නේ ඒක තටමලා ඉල්ලලා ගන්නත් හැබැයි ඒක ඒක දිහා ආදරෙන් නැමීගෙන සද්ධාවෙන් සැදී පැහැදීගෙන ඉන්නකොට කොයි වෙලාවෙ ඒක තේරෙයිද කියලා කියන්න බෑ. නමුත් එහෙම මම මේ කතා කරන්නේ පණ්ඩිතාරාමේ ගත කරපු කාලේ ඉන්නකොට ඒ පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඔය පණ්ඩිතාභංශ ස්වාමීන් වහන්සේ මැලේසියාව ගිය වෙලාවක ගොඩාක් කල් භාවනා කරවලා කරවලා කරවලා මේ මිනිස්සු කියන්නේ කොයිද කියලා අහපො ගමන් මල්ලේ පොල් කියනවා. අරක ගහන අහනකොට මේක ගැන කතා කරනවා. ඉතින් පස්සේ ස්වාමීන් වහන්සේ දේශනයක් දීලා තියෙනවා මේ පොත් ත්‍රිපිටකේ දැනගත්තට පැය ගණන් Taman ඉඳගෙන ඉන්න කොටේ රත් කරගන්න පුළුවන් වුණාට අවුරුදු ගණන් භාවනා කරාට ඉතින් නඩුවට අදාළව කතා කරන්න බැරි නම් වැඩක් නැහැ. මෙන්න මේ ටිකයි කතා කරන්න ඕන කියලා ඒ ස්වාමීන් වහන්සේ දේශනයක් කරලා තියෙනවා. මේ දේශනය පස්සේ කවුරුරු ලියලා පොතකට දාලා තිබුණා. ඒක කියවලා බලනකොට පේන්න පටන් අරගත්තා මේ ස්වාමීන් වහන්සේ මේ නඩුවකට කතා කරන ස්වරූපයක් මෙතන තියෙන්නේ මේ ත්‍රිපිටකේ කටපාඩම් කරලා බුද්ධ වන්දනා කරනෙව්වවත් අනුණ්ඩ බණ කියන කතාවක්වත් නෙවෙයි මේක ඇහුවට පස්සේ මට හරි සතුටක් පස්සේ ඒ ස්වාමීන් වහන්සේ අපි කීප දිනක් එකතු කරලා භාවනා දියුණු කරපු අයට කියලා දේශනයක් දුන්නා. ඉතින් අවුරුදු 4ක් විතර 3ක් විතර ගිහිලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ වටේ ඒ අපි පස් දිනක් විතර මේ දේශනේ අහනකොට වටේ ඒසුවන්සි ළඟ හිටියා. ඉඳලා මොකද හිතෙන්නේ කියලා. ඊට පස්සේ මං කවදාවත් කාලා තින මඩ ගොඩක් තේරෙන්නේ අපි. ධර්මයේ කියලා මොකද්ද කරලා තියෙන්නේ? භාවනා කියලා මොකද්ද කරලා තියෙන්නේ? දැන් මේ මහාචී සියාඩෝ ස්වාමීන් වහන්සේ මේ පෙන්වන කාරණාවත් ඊට පස්සේ ඔබ වහන්සේ මේ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ තියෙන මේ දේශනාවත් බලනකොට මට තේරෙන්නේ ඔබ වහන්සේ සම්පූර්ණ මහසී ක්‍රමය නවීකරණය කරලා තියෙනවා. ඒක හරියට කතා කරන්න ඕනේ පදවැල පියවර ක්‍රමිකව දීලා තියෙනවා. ඒ නිසා මේ මහා ශීසයඩෝ ස්වාමීන් වහන්සේගේ අහපු දේශනාව වෙනුවට ඔබ වහන්සේම මේ දේශනාව කෙරුවා නම් මිනිරි සංස ගොඩා ප්‍රබුද්ධ වෙන්න ඉඩ තිබුණා කියනකොට මට බැනගෙන බැනගෙන බැනගෙන ගියා. කිව්වා ඔබ කියන්නේ මේ මහා ශීසයඩෝ හොඳ නැහැ මම කියන එකද? ඒ මහා ශීසයඩෝ කියන්නේ මගේ ගුරුන්නාන්සේ. ඔබට කොහෙද ඇතියක් තියෙන්නේ? මහා ශීසයඩෝ හොඳ නැහැ කියන්නේ මං කිව්වා එහෙම එකක් කිව්වේ නෑ ස්වාමීන් වහන්සේ මං කිව්වේ ඔබ වහන්සේ මේ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ මේ දෙන දේශනය අර මහා සීසාඩෝ ලෝකෙටම දීපු ක්‍රමය ලස්සනට ව්‍යාකරණයකට දාලා තියෙනවා. දන්න මිනිහට ඕන කරන මිනිහට. ඒ ඥාණයෙන් ඉඳලා අර බණ කිව්වනම් මිටෙදී ප්‍රබුද්ධ වෙන්න තිනකොට අත් දෙක එකතු කරලා කිව්වා නෑ මම මහසි ෂැඩෝ තරම් තාම දියුණුනේ නෑ කියලා. ඒකට මම තාම මේ වචන ප්‍රකාශ කරනවා මේ පන්දි ස්වාමීන් වහන්සේ මේ මහසි ෂැඩෝගෙන් ඉගෙනගත්ත බොහෝ ශිෂ්‍යයන්ට දීලා තියෙන පුංචි අත්තලක් පුංචි ක්‍රමවේදයක් ඒකට මම පාවිච්චි කරේ වචනේ ආප්තෝපදේශ කියලා ආප්තපද ඇෆෝරිසම්ස් ලස්සනට බෙල ගහලා තියෙනවා. පස්සේ මම ඇවිල්ලා ලංකාවට එලක පරිවර්තනය කරා. නැවත නැවතට මුද්‍රණය කරලා දුන්නා. දෙනකොට කීප දෙනෙක් විචනය කරා ඌවා කරලා වැඩක් නැහැ. දැන් ඉන්න කට්ටිය හරියට භාවනා කරන්නේ ඒගොල්ලෝ මේ භාවනා කරන්නේ ලස්සන වෙන්නයි, මතක තියාගෙන ඉන්නයි, ලෙඩ සනීප කරන්නයි, බබාට මේ බබෙක් හම්බ වෙන්නයි ඉංග්‍රීසි ඉගෙන ගන්නයිනේ. ඒගොල්ලන් මෙව ඇති වැඩක් නැහැ. ඒ නිසා ඔක ඕනේ නැහැ කියලා. නමුත් පරිවර්තනය කරාට පස්සේ සීමිත පිරිසක් වැඩ ගත්තා. ඉතින් මම හිතුවා අද දේශනෙට ඒ ඒ පරිවර්තනයේ සාරාංශය මේ ෂට මායාවී ගත නැති කරනවා කියන එක ලේසි නෑ කියලා පෙන්වන්න. අපි දැනගත්තත් නොදැනගත්තත් ෂට මායාවී ගති තියෙනවා. ඒකෙන් ඒ කාන්තේම අපේ චරිතෙට මඩ පාරක් වදිනවා. ඒක නැති කරගෙන චරිතාලංකාරයක් කරගන්නේ කොහොමද? චිත්තාලංකාරයක් කරගන්නේ කොහොමද? දන්න පුංචි ටික දන්න විදිහට කියන්නේ කොහොමද? මේ මාත්‍රකාව තියෙන දාන නෙවෙයි සීල නෙවෙයි සමාධිය නෙවෙයි විපස්සනාවේ පමණමයි. ওই කිසිම තැනක මේ මාත්‍රකාවට එළඹෙන්නේවත් නැහැ. දානේදී දැන් දාන දීලා ලබනාත්මට පින් බලාපොරොත්තු වෙන තරම් ප්‍රමාදයි වැඩි. අප්‍රමාද ගැන කතාවක් වොන්න නැහැ. බුදුරජාණන්සේ එහෙම දේශනා කළා නැහැ. බුදුරජාණන්සේ දේශනා කළා තියෙන්නේ දැන් දාන දුන්නොත් දැනටම චිත්තප්‍රසාදේ පහළ වෙනවා කියලා. නමුත් අපිට පින් වාක්‍ය කියන්නේ මොකද්ද? මතු පහළ වෙන බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විසාකාවසේ මහෝපාතිකාවසේ නැත්තම් අනාථපිණ්ඩික සිටුතුමාසේ එහෙම නැත්තම් බිම්බිසාර රජුරුවන්සේ ලැබලා සාදු කියලා නිවන් දකිට ලැබේවා කියන සාදු කියලා ගෙදර යනවා. ඒ තරමටම මේක ප්‍රමාද ධර්මයක් බවට පත් කරගත්තා. සිල් දකින්න කෙනෙක් අද වුණත් සීල ව්‍යාපාරවලට යන කෙනෙක් කවදාකවත් දන්නේ මේ අවිප්පටිසාරත්ථය ආනන්ද කුසලාන සීලානි කියලා සීලේ පවතින හිතේ විපිලිසර බව නැති වෙන්න බව දන්නේ සීලේ පවතින බාපනේ දාන්න ඕන කියලා විතරයි දාන්නේ සීලේ දාන්නට තාමනෙර වෙන්න ඕනේ උපසම්පදා වෙන්න ඕනේ, සිල්මෑණි කෙනෙක් වෙන්න ඕනේ කියලා මේ බාහිරේ සාටෝපේ දානවා. මිසක්ක සාටකේ දානවා. මිසක්ක මේ සීලයේ තියෙන හිත දඟලන්නේ නැතුව සමාධිගත වෙන්නයි කියන එක. සීල සීල කියන්නේ සීතල වෙන්න කරන වැඩක්. සීල කියන්නේ හික්මෙන්න කරන වැඩක්. සීලය කියලා කියන්නේ විපිලිසරකම නැති වෙන්න ඕන එකක්. ඒක නැති සීලය සීලබ්බත පරාමාශය. කොහි දෝ තියෙන සිල්පද ගණන් කරගන්න බැරි තරම් දාගෙන තියෙන මල්ලේ දන්නේත් නැහැ අගක් මුලක්. සරුවචනසේ දේශනා කළා තියෙන්නේ හරක් රෑනක් බලන එක ගොපල්ලා හරක් ගාන දන්නේ නැත්නම් ඒකයින් පුළුවන් ද බලාපොරොත්තු වෙන්න කියලා අහනවා ආරක්කෝ රකින්න. අද සිල් ලකින කට්ටිය සිල්පද දන්නේ නැහැ. හැබැයි ඉලක්කම කියනවා. මට මෙච්චරක් තියෙනවා අච්චරක් තියෙනවා කියලා. එතකොට වෙන්නේ හිතේ විපිලිසරකම වැඩි වෙනවා. සීලිය රකින්න ඕනේ මේ දන්න ටිකක් අරගෙන දන්න ප්‍රමාණයෙන් රැකලා සතුටු වෙනවා. මම විරමණයක් කරනවා සමාදාය සික්කති සික්ඛවදේස ඒකෙත් මේ හරියට මේ ප්‍රකාශ කරන ශක්තිය ෂටමායාවී ගතියේ සීල් රැකකට කැපෙනවයි කියලා සාති කියන්නේ ඒ වගේම තමයි සමාධි භාවනා කරනකොටත් ධානයකට සමවැදුනත් ගුරුවරයා එක ධානයක් කියලා කිව්වත් ගුරුවරයා ෂටමායාවී වෙන්න පුළුවන් ශිෂ්‍යයා ෂටමායාවී වෙන්න දෙන්නම බොරුවක් කාලා ඉන්න වෙන්න පුළුවන් මොනම කෙනෙකුටවත් ඒක නෑ නෑ මෙයා ධ්‍යානයක් ලැබලා තියෙනවාමයි කියලා කියන්නේ කොහොමඩක්වත් ක්‍රමයක් නෑ. ඒක හොඳට තේරෙනවා මේ භාවනා කරන කට්ටිය ධ්‍යාන භාවනා කරන කට්ටිය ආරය ළඟටත් ගිහිලා නම් මට මේ ධ්‍යානයක් හම්බලා තිනවා හරිද? මේ ළඟටත් ගිහිලා නම් මට මෙහෙම එකක් හම්බලා තිනවා හරිද? හැම තැනම කී කී ඇවිදින්නේ අර ඇතුලේ තියෙන කුකුස, ඇතුලේ තියෙන සැකේ. ඉතින් එව්වටම උපස්ථාන කරන, එව්වටම අනුග්‍රහ කරන ගුරුවරු ඉන්නවා. 1 2 3 4 කියලා ඕන හත් චතුත් අධ්‍යයන දෙනවා. දීලා ගෙදර ආනවා. ඉතින් මේක බොරුවක් කියලා දැනගත්ත දවසේ වහකණ්ඩයි සිද්ධ වෙන්නේ මරණ මොහොතේදී. මේ මේ කියන ෂටමායාවී ගතියට විරුද්ධව කරන මේ කමටහන් සුද්ධ කිරීම එහෙම නැත්තම් ඇත්ත ඇටි ඇටියට ප්‍රකාශ කරන දේ දැනගත්තා නම් අර දෙන දානෙටත් ආඩම්බරයක් හම්බ වෙනවා. රකින්න සීලෙටත් ආඩම්බරයක් හම්බ වෙනවා. වැඩන සමාධියටත් ආඩම්බරයක් හම්බ වෙනවා. තමන් කරන දේ දවල් එළිය දැකගත්තා වගේ හම්බ වෙනවා. ඉතින් මේක විස්තර කරන්නට මේ පඬිස් ස්වාමීන් වහන්සේ ආප්තපද හතරක් නට ආප්තෝපදේශ කියන පදත් සමානව සම්බන්ධ කරනවා. එෆෝරිසම්ස් හතරක් හදලා තිනවා. මම හිතන්නේ කරේ අටුවාවකින් හරි මේක උකහා ගන්න ඇති. එහෙම නැත්නම් සූත්‍රයක ඇති මට තාම මේකේ මූල ප්‍රභවය සම්බන්ධ කරන්න බැරි නෝ. ඒ නිසා මම තාමත් හිතන්නේ ඒ පණ්ඩිතාභිමන් ස්වාමීන් වහන්සේගේ සුවිශේෂ ඥානය නිසා අපිට හම්බෙච්ච අත්ලක් කියලා උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි සංසිද්ධියක් ඒක අපිට නම් වශයෙන් කියනවා දැකීමක් ඇහිීමක් ගඳ බැලීමක් රස බැලීමක් පහස ලැබීමක් ඕ හිතවිල්ලක් හිතන එකක් ඒකේ ඇති හැටිය දකින්න නම් ඒක සිද්ධ වෙනකොටම එතන ඉන්න ඕන සිද්දනදී ඉගි වෙලා චිත්තක්ෂණයට පස්සේ යනකොට ඒකේ තරම්ම වෙනස් දෙයක් පාටපත් වෙලා එතකොට අපි දකින්නේ වෙච්ච සිද්ධිය නෙවෙයි වෙච්ච සිද්ධිය පිලුණු වුණාට පස්සේ. එනිසා සිද්ධිය වෙනකොටම ඒකට එළඹ සිටීම සිද්ධිය වෙනකොටම ඒකට අප්‍රමාද වීම සිද්ධියෙන්ටත් ඉස්සරලයකට ලෑස්ති වීම තමයි මේ බුදු වෙනවයි කියලා කියන්නේ. අවදි වෙනවයි කියලා කියන්නේ. ප්‍රබුද්ධ වෙනවයි කියලා කියන්නේ. සිද්ධිය වුණාට පස්සේ ආස්වැය ගියාට පස්සේ ස්ථාලේ දොල වහලා වැඩක් නැහැ. අස්සේ යන්න හදනකොට ස්ථාලේ දොල වහ ගන්න ඕන. ඒක සඳහා තියෙන මේ අප්‍රමාදය ලෝකයේ තියෙන කාම මදයෙන් යෞවන මදයෙන් උගත් මදයෙන් ආරෝග්‍ය මදයෙන් කුල මදයෙන් ඔක්කොම වැහිලා තියෙනවා. අපිට මේ හම්බෙලා තියෙන සෑම මදයක්ම පමාදයක්ම සිද්ධියකට සිද්ධිය වෙන්නකොටම දැක ගැනීමේ තියෙන අවස්ථාවක් නැති කරනවා. අපි දකින්නේ වාසි වෙන ටික විතරයි අපිට දකින්න ඕනේ අවාසි වෙන දේ අපි හිතෙම බැහැර කරනවා. ඒ නිසා මේ වාසියට, ලාභෙට, මනාපෙට, ප්‍රිය දෙයට අදින්න ගිහිල්ලා අපේ හිත කොහොමඩත් කොර වෙලා ඉන්නේ. කොහොමඩත් නම් සබාවයි. ඒ බවවත් දන්නේ අපි නිසා ප්‍රියමැත්තට ඇදගෙන යනවා. අප්‍රියදේ ප්‍රතික්ෂේප කරනවා. ඉන් සර්වචනන්සේ සඳහන් කළා තියෙනවා මිනිස්සෙක් වගේ තේරීමක් කරන්නේ සද්ධාව තියෙන දේ හරි මට සද්ධාව නැති දේ වැරදි කියලා සද්ධාවේ තියෙන ඔලොමොල ගතිය. යම් කිසි කෙනෙක් අදහනවා නම් අදහන්නේ මේක හරි කියලා හිතලානේ. මොකද ਸਰවඥාන්සේගේ ਸਰවඥතා ඥාණයෙන් උන්වහන්සේ සඳහන් කරන මේ සද්ධාවේ වැරදි දෙකක් තියෙනවා. සද්ධාවෙන් අදහන දේ තුල සත්‍ය නොතිබෙන්නේ ඉඩ තියෙනවා. මන්ට සද්ධාව නැහැ කියලා ප්‍රතික්ෂේප කළ දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. ඒකට සද්ධාවන්තයට මොකද වෙන්නේ? තන්නේ කර අපායනේ. Taman අදහන දේ තුල සත්‍ය නොතිබීතියේදී තනිදයක් බලන්නෙත් නැතුව අහන්නෙත් නැතුව මේක මැත්තේ මැරලා ගියාම වෙන්නේ මොකද්ද? වැරදි දෙයක් අල්ලාගෙන ඒ වැරද්ද හරි දෙය කියලා බාරගත්තට පස්සේ කාටවත් ගොඩ ගන්න බෑ. ඒ නිසා මේ වැරද්ද මේකයි නිවැරද්ද මේකයි කියලා දෙක දිහා බලන් අඩු ගන්න එක කරන්න ඕනේ කතා කරන්න ඕනේ ඒක දිහා එන හැටි ඇති හැටි බලන්නේ ශ්‍රද්ධාව කියලා කියන්නේ කොරවෙච්ච ධර්මයක් බව, අංශභාග ධර්මයක් බව, අන්ධ කරන ධර්මයක් බව, අචක්කු කරන ධර්මයක් බව, ප්‍රඥා නිරෝධක ධර්මයක් බව, නීවරණ ධර්මයක් බව, වෙන්න පුළුවන් බව දන්නවනම් එයා දන්නවා මේක මගේ මනාපේ. මේක අමනාපයි. නමුත් මේ අමනාපයට තොච්චරම ප්‍රතික්ෂේප කරන්න ඕනේ නැහැ, මරන්න ඕනේ නැහැ. ඒක තුළ සමාජ සත්‍ය තියෙන ඉඩ තියෙනවා. කියලා ඒ සද්ධාව පිළිබඳව ඒකේ තියෙන අඩුපාඩු දැනගෙන සද්ධාව තියෙනවට ප්‍රශ්න නැහැ. අනිතික රුචිය. අපි කැම ගන්න ගියාම රුචි දෙක කනවා. ඕන් අන්තිමට ඩයබටික් කියන. ඔන්න බ්ලඩ් ප්‍රෙෂර් කියන. ඕම් ප්‍රෙෂර් ඌ ඒකම කනවා. ඒකම කාලා දොස්තර ගාවට ගිහලා කියන මේකට ගහන ඉන්ජෙක්ෂන් එක ප්‍රෙෂර් එක බසනවා. ඉන් දොස්තරත් ඉන්ජෙක්ෂන් එක ගහනවා. ගෙදර ගිහලා ආයෙත් අර ජරාම කාලා ඊට පස්සෙත් ගිහලා කියන ඉන්ජෙක්ෂන් එක ගහපන්. මේ ප්‍රෙෂර් එක බසලා දීවා. ඔයක තමයි අද වෛද්‍ය සාත්‍රයේ තියෙන්නේ. එක් එක්කත් කැමති නෑ මගේ මේ රුචිය තුලයි ලෙඩේ තියෙන කියලා දැනගන්න කැමති නෑ. එයාට ඕන කරන්නේ බෙහෙත කාලා අර ජරාව කණ්ඩ තියෙන අයිතිවාසිකමයි තියෙන්නේ. මේ බේස් ආහාර විතරක් නෙවෙයි. අපි පාවිච්චි කරන චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන මේ හතරම අපි මේ රුචි කියලා ආසාවෙන් හදාගන්න දේ තුල විතරමනේ දුක තියෙන්නේ තණ්හාය ජායති සෝකෝ. විත පැමිණෙන ඕන එකක් ගත්තොත් එච්චර නටන දෙයක් නෑ. ඒකෙත් නරක තියෙන්න පුළුවන්. නමුත් ඉල්ලගෙන කාපේ කන්නේ වෙන්නේ. ගිහි ජීවිතය ගැන පොඩ්ඩක් බලන්න. Tamange ඇඳුම් Taman තෝරන්න. චීවරේ සංඝගේ ජීව. සංඝගේ ජීවිතේ සංඝර තෝරන්න බෑක බුදුහාමුදුරු තුන්දි කොල්ල තියෙන්නේ. මගද වෙලේ තියෙන හැඩයට ගහලා ওই පාට දාලා ඇඳපන් පුළුවන් නම් ඇඳපන් නැත්නම් ඇඳපන්. ඉච්චර. ගියන්න බෑනේ. නානා ප්‍රකාර ඇඳුම් මාරු වෙන හැටි සිස්ටම් දවසේ තියෙන මේ මෝස්තර දිහා බලන්ඩ දවසින් දවස කොච්චර තුප්පහිද කියනවනම් අද තියෙන මෝස්තර මාස 6ක් යනකොට මාරු වෙන තරම්. ඒ තරම තුප්පයි. බලන සිවුර කද්දාකත් මාරු වෙන්නේ. එනිසා කීයෙන් කී දෙනාද සිවුරට කැමති වෙන්නේ? ඔක්කොටම ඕනලා තින්නේ හරියටම තමන්ගේ සයිස් එකට හරි වෙන ෆිට වෙන ටේලර් කෙනෙක් ගාඩ ගිහලා ඇඳුම ඇඳගෙන බුම්බගෙන ඇවිදින්න තමයි. මේ රුචියට ගන්න දේ අරහා තමයි තණ්හාමාන දිට්ටි වැඩෙන්නේ. පිණ්ඩපාතයත් එච්චරයි කෑම. සීනාසනයත් එච්චරයි. ගිලම්පතත් එච්චරයි. සංඝයාට ලාභයක් තියෙනවා දුන්න දෙයක් කාලා දුන්න දෙයක් ආකපුවා තෝපන රක ගම් කපුවා කියලා තියෙන සිප්පසේ යැපෙන්න බෑ. ඒක අපිට ලොකු ආඩම්බරයනේ. ගියට බෑ. ඒ සුපර් මාකට් එකට ගියාම කොයි දේද ගන්නේ ප්‍රශ්නේ තියෙන එක වර්ගයෙන් තියෙනවා ಜಾති 15ක් විතර. මොනවා හරි නිෂ්පාදනයක් කිල්ලුවාම පස්සේ ගණ්ඩ බැරි තරම් જાති තියෙනවා. ඉතින් අන්දමන්දයි. තෝරගන්නේ Tamanට වැඩියෙන් පවු දෙන දුක් දෙන දේ. භාවනා කරලා නෙවෙයිනේ සුපර් මාකට් යන්නේ. අහුවෙච්ච ගුණ වර්පේ ගේනවා. චීවර පින්ඩ පාත සීනාසන ගිලම්පත ඔක්කොම ඉච්චයි. සහ රුචියට තෝරාගත්ත දේ හරහා තමයි අපි විඳවන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක් දන්නවනම් යමක් ඉදිරිපත් වෙනකොට ඇහිීමක් දැකීමක් ගඳක් රසක් පහසක් එනකොට ඒක දිහා මේ රුචි අරුචියේ පැත්තක තියලා වෙන දේ බලපන් වෙන දේ බලන්න නම් ඉස්සර පස්සර නොවි බලන්න වෙන්නකොටම බැලුවේ නැත්තම් දැක්කයි කියලා අපි හිතන්නේ පිලුණු වෙච්ච දෙයක් පමා වෙච්ච දෙයක් අසතියට කීය දෙයක් එළඹ සිටි 100ක් නැහැ හැබැයි අපි මහා ලෝකෝට කට උත්තර දෙනවා කට මේ මේ සාක්ෂි දෙන්න යනවා වෙච්ච දේ දකින්න නැති මිනිස්සයා තමයි ගහපා දීම කරන්නේ. වෙච්ච දේ හරියට දැකපේ කරනවා ඉච්චර ගහපා දෙන්න දෙයක් නැහැ. මේ නිසා සිද්ධියක් වෙනකොට ඒ සිද්ධිය වෙන වෙලාවේදී මේකට අවදි වීමට අපි කියනවා අප්‍රමාදය කියලා. සිද්ධිය වුණාට පස්සේ ඒක දකින්නවනේ ඒකට කියනවා ප්‍රමාදය කියලා. ඒකට මහා ශීෂයාඩෝ ස්වාමීන් වහන්සේ පෙන්නනවා කිරිගාට මෝල් ගහින් යනවා වගේ නිදර්ශනයක්. උන්වහන්සේ සඳහන් කරලා තියෙන අකුණු ගහන වෙලාවක අහස දිහා බලන හිටියොත් ඒ අකුණ පුපුරන හැටි ඒ ඡාපය අහසේ යන හැටි ඊට මොහොතකට කලින් බලලට ලකුණකුත් නෑ ඡාපේ ගියාට පස්සෙත් නෑ ඡාපේ පුපුරද්දිම බලන හිටියොත් මෙන්න මේ විදියයි කියලා කියයි ඊට ඉස්සර වෙලා මේක හිතන්නත් බෑ විදුලි ඡාපය විදුලි රේඛාව ගියාට පස්සේ බලන්නත් බෑ එයාගේ ආස්වාසේ එන්නකොටම අපි දැන් මේ දැකීම, ඇහිීම, ගඳ බැලීම, රස බැලීම, පහස කියන එකේ පුරුදු අත්දැකීම ගමු. ආස්වාසේ එන්නකොටම ඒකට निराවුල් ඒක දිහා බලන්න තරම් එලඹ සිටි ගතියක් නැත්තම් අපි දැක්කයි කියලා හිතන දේ තමයි ඔය කතා කරන්නේ. අයියෝ මං කොච්චරද හුස්ම රන් තියනවා ඒක මොනවද මට ප්‍රශ්න නැහැ නේ මං ඒ පරණ account එකෙන් දාලා විස්තර කතා කරන්න යනවා. නමුත් කමඨාන් සුද්ධ කරන එක නම් භාවනා කරපුන එක නම් තේනවා මේ මනස කතා කරන්නේ මේ අද්දුටු ප්‍රත්‍යක්ෂය නෙවෙයි දැක්කයි කියලා හිතපු එක. අපි මේකට මං කියන්නම් මානවයා Taman කොච්චර ලැජ්ජ කරගන්න જાතියක්ද කියලා උසාවියට ගිහිල්ලා අද්දුටු සාක්කයක් ඉල්ලුවයි කියලා හිතන්න. ඒ මනුස්සයා කියනවා වවරලා කියනවා මේ උසාවියට කරු කිරීමක් හදන රජුරණ කරු කිරීමක් හදන මම බොරු නොකියමි කියලා ඕන අත උසලා සාක්ෂි දීලා උත්තරයක් දෙනවා කියමු මම දැක්කා. එහෙම නැසෙ අද්දුට ප්‍රත්‍යක්ෂේනේ. ඔయిత වැඩි උසාවිය ෆොටෝ එකක් කොච්චර පිළිගන්නවද? අද්දුට සාක්ෂිය දැක්කට වැඩිය ෆොටෝ එක පිළිගන්න මොකද කැමරාව කවදාවත් බොරු කියන්නේ. මේ අකා බොරු කියන්නේ ඉඩ තියෙනවා. කහගරි මේ කතාවට වැඩිය රෙකෝඩ් කරපු එකක් දුන්නොත් උසාවිය පිළිගන්න. කියන්නේ හැම එකම ෂටබව උසාවිය දන්නවා හැම එකම මායාවී බව දන්නවා. ඒ නිසා කට උත්තරයට වැඩිය රෙකෝඩ් කරපු එකක් වටිනවා. අත්දුටු සත්‍යයක් ප්‍රත්‍යක්ෂයට වැඩිය ෆොටෝ එකක් පිළිගන්න එක නීතිගත දෙයක්. ඒ තරම් මානවයා පිළිකර ගන්නවා කිව්වොත් බොරුවක්, කෙරුවොත් හොරකමක්, පැහැරුවොත් අතරමං අන්දික තමයි මිනිස්සයා. මේ කවුරුත් හිතලා කරන දෙයක් නෙමෙයි. මේ හැටි. මේක නැති කරන්න නම් සිද්ධිය වෙනකොට දැක්කා නම් නැත්නම් සිද්ධිය වෙනකොටම අවදියෙන් බලන් හිටියානම් අන්න ඒක විතරයි මට කියන්න පුළුවන් මම දැක්කයි කියලා. අනිත් ඒවා කියන්න මම මට හිතුණා මේක දැක්කයි කියලා හැබැයි කියන්න බෑ. ආන්න ඒ විදිහට කමඨාන සුද්ධ කරන වෙලාවේදී අපිට කොයි වෙලාවෙද පුළුවන් වෙන්නේ අරමුණ දකි ඇති වෙනකොටම එළඹ සිටින්න මේකටමත් රිට්‍රීට් එකේ දවස් 4ක් 5ක් යනවා. පය තියෙනකොට පය තියෙන එකේ ස්වરૂපය ස්වභාව ලක්ෂණ දකින්ද අර දවස් 3-4ක් අපි ඇවිදලා ඇවිදලා තමයි තේරුම් ගන්නේ මේ পায় තියෙනකොට මේ পায় පොළවේ පట్టල වෙනකොට ගැටෙනකොට දැනෙන දේ බලණ්ඩයි මම ඇවිදින්නේ ඒක දැනෙනකොටම ඒක බැලුවේ නැති වුණොත් අපි දැක්කයි කියලා හිතන එකක් වින්දයි කියලා හිතන එකක් කියනවා මිස ඒ වෙලාවට මෙලඹ සිටිනවා කියන එක කන කැස්බෑව වියසිතුරෙන් අහත බලනවටත් වැඩිය දුෂ්කරයි. මනුස්සාත්මය ලැබෙන එකටයි අපි මේ නිදර්ශනයක් දෙන්නේ. කනකත් බව වියසිතුරෙන් අහස බලනවා කියලා. නමුත් পায় තියෙනකොටම එළඹ හිටලා পায়ේ අත්දැකීම ගන්නවා කියන එක ඊටත් වැඩිය අමාරුයි. ආස්වාස වේලාවේ සියලු ලෝකෙම අමතක කරලා මුල්ලු හදින්ම ආස්වාසය දිහා බැලලා මට මේ ආස්වාසය ගන්නකොට නාස්පුඩු පුරවාගෙන යන හොස්මරලක් වැඩ හෙනවා. ඒක සීතලට වැටෙනවා. ඒක වම්නාස්පුඩු ඇතුල් පිටියේ වැටෙනවා කියලා හරියටම සපේලා කියනද කොච්චර කල් භාවනා කරන්න ඕන. ඒ හරියට ඒ සපේලා වැටීම අපදානේන සම්පායති කියලා මීට දවස් මේ මේ දුර්ච ධර්ම වල උිට කලින් අපි සාකච්ඡා කරා. හරියට දැකපු දේ අද්දුරු ප්‍රත්‍යක්ෂ වශයෙන් ඉදිරිපත් කරන එක සාක්ෂි වෙනවයි කියලා මේකට අපි කියන්නේ කරන්න බෑ. අපේ හිත ඒ තරම්ම ලෝකේ දේවල් පටලවාගෙන තියෙන අතීතය පටලවාගෙන අනාගතය පටලවාගෙන කැමැති දේවල් පටලවාගෙන වෙච්ච දේවල් පටලවාගෙන මේ හුස්ම ගන්න වෙලාවේදී හුස්ම දිහාට හිත ගියත් ඒක එච්චර වටිනාකමක් තේරෙන්නේ ඒක කියන්න ඕනේ කියලා හිතෙන්නෙත් නැහැ. ඉතින් මේ ටික සුද්ධ වෙලා කවදා හරි හුස්මක් ගන්න වෙලාවේ හුස්ම වම දකුණ තියෙනදී වම දකුණ එතන ඉදිනදා වැඩ කරනවාදී දත්ම දින වෙලාදී මූණත පය හොදනවාදී වෙන දෙයට හිත යන්න පුළුවන් නේද? මෙයා මේ භාවනාව පටන් ගත්තා. එහෙම නැත්නම් ඇතිදේ ඇතියට කියන්න පටන් ගත්තා. ඒ නිසා ඒකේ ආප්තපදේ තියෙන්නේ යම් කිසි සංසිද්ධියක් හරියට දක ගන්න පුළුවන් වෙන්නේ සම්පූර්ණ සංසිද්ධියට අවදි වෙච්ච වෙලාව විතරයි අනික් වෙලාවට අපේ හිත හරියට ෂටගති කරනවා දැක්කා කියලා පෙන්නලා දෙනවා. ඇහුණා කියලා පෙන්නලා දෙනවා. ඉතින් ඒක නිසා අන්ධකාරයේ සාමාන්‍ය ගොම්මන් වෙලාවට අන්ධකාරය යන්තම් අයින් වෙලා යන වෙලාවේ හරියට හොල්මන් පේනවා අපට. මොකද මොකක්වත් හරියට පේන්නේ නැහැ. ඉතින් හිතින්ම වා ගන්නවා. මෙතන භූතෙක් හිටියා, මෙතන පෙරේතෙක් හිටියා කියලා. ඇත්තටම පෙරේතයා ඉන්නේ බලන එකාගේ ඇතුලේ. ඌට බලන බලන දේ පෙරේතයා තමයි පේන්නේ. මේක සිද්ධ වෙන්න දවල්ලි වෙන්නෙත් නෑ රෑ අන්ධකාරය වෙන්නෙත් නෑ ගොම්මන් වෙලාවට තමයි තියෙන්නේ. ඉතින් ගොම්මන් වෙලාවට හරියට හතරමන් අන්තිවල පෙරේතයෝ භූතයෝ ඉන්නවා. මේ වාගේ අපි හීන දකින්න දේ ඇත්ත වශයෙන්ම පිළි අර ගන්නවා අපිට හේිනෙන් කෙල උනනවා හීනෙන් කේන්ති යනවා නැගිටලා බලනකොටත් ඇඟ තද වෙලා තියෙනවා ඒ කියන්නේ ඒ දැකපු දේ අදහන ගතියනේ වෙලා නැහැ නැගිටලා බලනකොට පේනවා අඩේ බොරුවක් නෙමෙයි හීනයක් නේ කිය. මේකමයි කියනවා සරුවචනාංශේ ප්‍රමාදේ වැටලා ගත කරන මිනිස්සයා තමන් දැක්කා කියලා හිතන දේ ඇහුවා කියලා හිතන දේ වින්දා කියලා හිතන දේ මේ මායය අපට පෙන්නපු නැත්තම් කෙලෙස් වලින් භරිතව නීවරණයෙන් භරිතව දකින්න එකක්. හරියටියට දකින්නවා කියන එක ලේසි නෑ. ඒකට මුළු හදින් මේක දිහා බලන්න ඕනේ මුළු ලෝකෙම පාවා දෙන්න ඕනේ එකක් දිහා බලන්න. ඒක කරන්න බැරි මොකද අපිට මේ ලෝකෙ මොහොතකටවත් අමතක කරන්න බෑ. එක අරමුණක් වෙනුවෙන් ලෝකෙ අමතක කරන්න බැරි නිසා ඇති සැටි එහිලිදරව් වෙන්නේ අපි ඔක්කොම අනාගෙන තියෙන්නේ. ඉතින් භාවනා කරනකොට අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාකාරගතව නිචීද උජුං කායම් පණිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියනකොට මේ කැලේකට රිංගලා ඇස් දෙක වහලා නාහේ කනට සද්දෙන්නේ නැතුව නාහයට ගඳ සුවඳ දැනෙන්නේ නැතුව දිවට රස දැනෙන්නේ නැතුව කය හොල්ලන්නේ නැතුව මේ නාස්පුඩු දෙකේ වදින හුස්මට විතරක් හිත යොමු කරන එකට ලෝකේ අමතක කරලා මේකට හිත යොමු කරන එකට උපමාවක් දෙන්නේ අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ සද්දන්ත කුලයේ ඇතෙක් පිටුරු කොටක තියෙන ඉදිකට්ටක් ගන්න හදනවා වගේ. අසාරේ අතාරිච්චර හැපෙන සතෙක් නෙවෙයිනේ. ඌ හිමීට හොඳේ දික් කරලා ඉදිකට්ටක් ගන්න. අනෙක් සියලු පිටුරු අයින් කරලා ඉදිකට්ටක් ගන්න හදනවා වගේ ඔක්කොම ලෝකේ අමතක කරලා මේ ආස්වාදයට හිත යනවායි කියලා කියන්නේ ඒක එසේ මෙසේ පුංචි එකලසක් නෙවෙයි. එතකොට තමයි අපිට අඩු ගන්න ඊගාව ආස්වාදය හොඳට දකින්න පුළුවන්. ඊගාව ප්‍රසවාසය දකින්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න ඇති හැටිය දකින්න ඕනේ නම් සිද්ධිය වෙනකොට මුල්ලු හදින් මෙතන ඉන්න ඕන. දෙකට දෙතාවර වෙච්ච හිතකින් වමතින් අල්ලලා කරන්න යෑම තමයි පෘථග්ජනයයි කියන්නේ. මොන්න සිද්ධිය වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ සිද්ධියට මුළු හදින්ම කරන්න පුළුවන්. දෝතිම කරන්න පුළුවන්. එතකොට Tamanට යමක ඇති හැටිය කියන එක ප්‍රകෘතිය දකින්න පුළුවන් අපේ හිත ඒකට හරි බයයි. අපේ හිත හරි බයයි ප්‍රകൃතිය දකින්න. මොකද ඒකේ කවදාකවත් නිත්‍ය සංඥාවක් නැහැ. ප්‍රകൃතිය වහා වෙනස් වෙන සුළුයි. ඒ නිසා අපිට ඕනේ දැකපු දේ තිබ්බා, පේන තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන මූල ධර්මයෙන් තමයි ওই භෞතික විද්‍යාව දුවන්නේ. උසරුවචන්සේ ද්වේතානුපස්සන සූත්‍රය දේශනා කරනවා පෘ탁ජනය යමක් තියෙනවයයි කියලා කියනවනම් ආර්යයන් වහන්සේට ඒක ඇත්තේම නැත. ආර්යයන් වහන්සේට යමක් තියෙනවයි කියලා කියනවනම් පෘ탁ජනයට ඒක ඇත්තේම නැත. ආර්යයන් වහන්සේලා කියනවා මේ ලෝකෙ නිවනක් තියෙනවා. පෘ탁ජන කියනවා තියෙනවනම් මොන පාටද? කොයි සුපර් මාකට් එකේද ගන්න පුළුවන්? කීයද රාත්තල? තියෙනවනම් දෙන්නකෝ. මෑතකදී මං ඉන්න කාලේ පොතක් ලියලා තිබුණා පුළුවන් නම් මම ඔප්පු කරන්න ඔප්පු කරොත් මෙච්චර ගණන් තෑගි දෙනවායි කියලා ඒගොල්ලෝ හෙට්ටු තියනවා ඔය කියනවා නිකන් බොරු ඔය නිවනක් ඇත්තේ නැහැ තියනවා නම් ඒක ගයිගර් කවුන්ටරේට අහු වෙන්න එපා ඒක රාත්තල් මීටරේට අහු වෙන්න එපා ඒක නම් තරාදියකට අහු වෙන්න එපා එනම් දිග පාරට පනින්න පුළුවන් වෙන්න එපා ඕකක් ඇත්තේ නැහැ කියලා සම්පූර්ණ කතාවක් යනවා නමුත් ආර්යයන් වහන්සේලා කියනවා මේ ලෝකෙම තියෙන හරියක් තියෙන නිවන කියලා. පෘතජ්ජණයට තියෙන්නේ මොකද්ද? කාමයේ විතරයි. ආර්යයන් වහන්සේලාට ඒවා ශූන්‍ය දෙයක්. ඉතින් මේ තරම් පටලවිල්ලක් තියෙන නිසා ඒ දේ වෙන්න හේතුව පමාව. අපි දකින්නේ වෙච්ච දෙයක්. වෙන දේ වෙන හැටි දකින්න බැරි නිසා අපි නොදැනුවත්වම ෂටමායාවී ගතියක් මේකට රිංගනවා. ඒ නිසා පළවෙනි ආප්තය මේ ස්වාමීන් වහන්සේ සඳහන් කළ තියෙන ඇති සැටිය හැලිදරව් වන්නේ සංසිද්ධිය මතුනවත් එක්කම මෙනෙහි කිරීමෙන් නැත්නම් ඒකට හිත දෙමිල්ලේ. මේක ලේසි නෑ. මේකට කියන්නේ අහම්බේ කියලා. මුලිච්ච වෙනවයි කියලා. අපි ලෑස්තිලා හිටියට ඒකම හම්බෙන්නේ නැති වෙන පුළුවන්. නමුත් ලැහැත්තිලා හිටියේ නැත්තම් කවදාකවත් ඒක කරන්න බෑ. මෙහෙම ඇති හැටිය බලබලා ඉන්නකොට තේරෙනවා ආස්වාසේ බලනවා ප්‍රස්වාසේ බලනවා ආස්වාසේ ප්‍රස්වාසේ ප්‍රස්වාසේ බලනවා ටික වේලාවක් යනකොට ඒකේ ආස්වාසේ ප්‍රස්වාසේ දිහා සමීපව උත්සන්නව ආසන්නව බලාගෙන ඉන්නකොට ඒ දෙකේදිම තියෙන්නේ කම්පන චංචල ගතියක් විතරයි. මේකේ තියෙන්නේ බුදුජාණන් වහන්සේ පාවිච්චි කරන වචනය සන්තතිය. වැඩවලක් යනවා ඊට පස්සේ අනික් පැත්තට මාරු වෙනවා ඊට පස්සේ අනික් පැත්තට මාරු වෙනවා ඒක නිකන් හරියට පැත්ත කරලා මුහුද දිහා බලනකොට රැලි නිතරම කම්පන චංචල තියෙනවා රැලි රැලි වෙන් කරලා ගන්න බැරි තරම් ආස්වාස ප්‍රසවාසයෙන් වෙන් කර ගන්න බැරි තරම් මේක දිගට ඇදිලා යන ගතිය මේ සන්තතිය දැක්ක දවසේ ඒකේ තියෙන ඒකාකාරීකම ඒකේ තියෙන සිත් බඳන් නැති ගතිය මේකේ තියෙන නීරස ගතිය මේකේ තියෙන පාළු ගතිය කොච්චරද කියනවනම් භාවනා කරනකොට හිටගෙන නිඳ යනවා සක්මන් කරනකොටත් නිඳ යනවා මොකද දැන් පේන්නේ සක්මන විතරයි රාගය ඇති වෙන දෙයක් නැහැ ද්වේෂය ඇති වෙන දෙයක් නැහැ මේ ෂටමායාවීකම හරහා රාගයේ ද්වේෂයේ මතුවෙනවා නම් අපි දල්වාගත් අවදීකින් යුක්තව අපි ඉරියව් පවත්තන. යම් තැනක ඩිංගිත්තක් හරි රාගය හරි ද්වේෂය නැති වෙච්ච ගමන් නිදිමත. මෝහය මතුවේ. ඉතින් යෝගාවචරයට බරපතල ප්‍රශ්නයක් භාවනා කර කර යනකොට පුදුම විදියට මේ ඉරියව්ව කඩා වැටෙනවා. සක්මනේ ඇවිද ගන්න බැරුව යනවා. ඒක නිසා සාමාන්‍ය කීත හැකි ඔය බටේර ලෝකේ තියෙන ලෙඩක් ඉන්සොම්නියා කියලා නිින්ද නොවන ලුලක්. නිින්ද යන්නේ නැත්නම් භාවනා මධ්‍යස්ථානේ කිට්ටුවට යන්න නිකම්ම නිින්ද යනවා. කාට නිින්ද නොවන ලෙඩක් එහෙම තියෙනවනම් භාවනා මධ්‍යස්ථානට යන්න ඕන කිට්ටුවට යනකොට නිින්ද යන්න පටන් ගන්නවා. මොකද ඒ තරම්ම මේ කෙලෙස් කැපෙනකොට තණ්හා ද්වේෂ දෙක කැපෙනකොට ඒ මතුවෙන ගතිය මේ ඒකාකාරීකම මේක තමයි සන්තති කියන වචනේ බුදුහාමර පාවිච්චි කරන්නේ. ඔහි පවතින සන්තතියක් තියෙනවා. මේ සන්තතිය දකිනකොට ඒකාකාරීකම එහෙම නැත්නම් මේ දකින්න දෙයට තියෙන නුරුස්නා ගතිය නිසා හිත දන්නේම නැතුව නිදර වෙනවා. ඉතින් කාටද පුළුවන්නේ එහෙම නැත්නම් ෂටමායාවීන ගමන ඇති කරන්න නම් එක අරමුණක් දිහා බලාන ඒක දිගේ මේ ප්‍රවාහයක් ගලන විදියට පෙරහැරක් යන විදියට සම්තතියක් විදියට තියෙන එක දිහා බැලලා නිදා ගන්න නැතුව ඉන්න උනන්දුවක් ඇතිකරන්න ශ්‍රද්ධාවක් ඇතිකරන්න අදහා ගන්න පෙරදැක්මක් ඇතිකරන්න ඒක ලේසි නෑ. ඒක තේරෙනවා මේ කමටහන් සාකච්ඡා කරනකොට මේ භාවනා කරනකොට මේ නිදිමතාවට පස්සේ මොන්න තාලෙන්වත් කොට ගන්න බෑ. හැබැයි කොට ගන්න පුළුවන්. ගොඩගන්නේ මොකද්ද? ගොඩගන්නේ කොහොමද? මේ භාවනාව හරියනවනම් මේ තෝන්තු ගතියක්, මුස්පේන්තු ගතියක්, නිදිමත ගතියක්, ඒකාකාරී ගතියක්, එපා වෙන ගතියක් එනවා කියලා ලැහැත් වෙලා ගියොත් එයාට නිදිමත එන්නේ නැහැ. ඒක තමයි ධර්මයේ තියෙන ශක්තිය. දන්න කෙනාට ගහ දන්න මිනිහට කොළපඩා කඩා පාන්න ඉන්නේ නැහැ කවුරුවක්වත්. දන්නේ නැති වුණොත් භාවනාව හරියනකොට නිදිමත ගතිය ඒකාකාරී ගතිය ඇවිල්ලා අන්තිමට සලුවක සාදාලා නැගිටලා යනවා. ඒ අරමුණ හරියන්නේ මට වෙන අරමුණක් දෙන්න බැරිද කියලා අහනවා. වෙන භාවනා මධ්‍යස්ථානයක් කිට්ටුවක නැද්ද කියලා අහනවා. වෙන ගුරුරෙක් නැද්ද කියලා අහනවා. අර මේ දේ දන්නේ නැතු. ඒ නිසා යම් වෙලාවක හිත අරමුණත් එක්ක උත්සන්න වාසන්නව බැලුවොත් ඒකේ කෙලෙස් ඇති කරගන්න ඉඩක් නැති තරම් සමීපස්තව අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග සහිත බැලුවොත් බුද්ධම විදියට උපදේශ නොලැබිච්ච කෙනාට මේ නිදිමත ගති පහළ වෙනවා. හැබැයි ඒක මේ භාවනාවේ දියුණුවක් විශේෂයෙන්ම රාගය ද්වේෂය නැතිවීමක් කියලා ඒක දිහා බලන්න පුළුවන් ගතියක් තියෙනවා නම් යාට තේරෙන පටන් ගන්නවා ධර්මයේ වැඩ ප්‍රතිපදා විදිහට යනවා මගේ මෝඩකම මේක දකින්නේ නිදිමතක් විදියට හැබැයි මෙතන වෙලා තියෙන ප්‍රධාන රාග ద్వේෂ කැපිලා තියෙන්නේ මම මෙතනදී මේ ඇතිවෙච්ච සතිය සති මාත්‍රාව කියන්නේ මේ සති මාත්‍රාව අඛණ්ඩ සතියක් වාටපත් කරගන්න වේපුල්ල සතියක් වාටපත් කරගන්න දැන් මෙතනදී අර ඉස්සලා පත්තු කරපු රොකට් එක බෑ තව රොකට් එකක් පත්තු වෙන්න ඕන අර ඉස්සලා කරගත්ත එක සති මාත්‍රාව ඇතිකරන්න එනේන අරමුණේදී එළඹ සිටිනවා දැන් එළඹ සිටිනකොට නිදිමතක් එන්න ඉඩ තිබේ කියලා දැනගන්න ඕන දැනගෙන ඒ වෙලාවේදී හෙලිදරව් කරන්න එලි දක්වන්න විශේෂ ශක්තියක් වීරියක් ඒකට කියනවා පග්ගහිත විරිය කියලා. තති ඇති කරගන්න සති මාත්‍රාව ඇති කරගන්න ගන්න විරියට කියනවා ආරම්භ ධාතු වීරිය කියලා. දැන් මේ ඇති කරගත්ත සතියේදී නිදිමත එනකොට නිදිමත කඩා ගන්න වීරියට කියනවා නික්කම ධාතු වීරිය නැත්නම් ආරම්භ ධාතු නික්කම ධාතු. මේක ලේසියි. මේක කරන්න ගියාම උග යෝගාවචරයේ භාවනාවේ දියුණුව වැරද්දක් විදියට සලකනවා. මේ නිදිමතේ ඉන්නේ අරමුණ වැරදිච්ච නිසා සතිය කැඩිච්ච නිසා ගුරුවරයා හොඳ නැති නිසා භාවනා මධ්‍යස්ථාන හොඳ නැති නිසා අවුව පායපු නිසා වැස්ස පායපු නිසා කියලා নানা ප්‍රකාර කර්ම හොයනවා. ඉතින් මෙතනදී හරි හැටියට ඒක දැනගන්න නම් දැනගන්න ඕන අරමුණ දිහා හොඳට එබිල බලන්න හිටියොත් අරමුණ සීතල වීම පටන් ගන්නවා. කය සීතල වීමක් පටන් ගන්නවා. හිත සීතල වීමක් පටන් ගන්නවා. මේක මේක ගානට රත් කරලා තිබ්බේ නැත්නම් ඕක තීන මිද්ද කියන මිදෙන්න වඩංග. මිදිච්ච ගමන් හිත හැංගෙනවා. එතකොට යෝගාවචරය සටන පාවා දෙනවා. පාවා නොදී ඉඳනං නික්කම ධාතු වීරිය අවශ්‍යයි. ඒක නිකන් නිදර්ශනයක් වශයෙන් කියන්නේ දැන් මෙහි නිසන්වනේ ඔය ඔෆිස් එක ළඟට ඇවිල්ලා ත්‍රිවිලරකින් තිවෙන්ති කොටයක් බාපුවාම ඒක උඩට ගෙනියන්න මේ උසලා දෙන්න ඕන දෙන්නේ කරට. ඊට පස්සේ ඒක උස්සගෙන යනකොට ඔය ගොරක ගහ ළඟට යනකොට රිලාහන්දියට යනකොට හොෙම්බත්. මේ මනස හරි දෙනවා දැන් බිම දාන්න ඕනේ කියලා. බිම දැම්මොත් දෙන්නේක් නැහනේ උසලා දෙන්න. ඉතින් කරන්න තීරුම් ගන්නවා දැන් බිම දැම්මොත් උස්ස ගන්න බෑ. ඉතින් ඒ මනසට හති දාගෙන දැන් කො අඩු ගන්න දාන ශාලාව කාට අඩු ගන්න එහෙම නැත්තම් භාවනා ශාලාව කාට යන්න අර කරට අරගෙන යන පළවෙනි ගැම්ම බෑ. එතෙන් බිම දැම්මොත් දකින්න ඇති කීප වලක හිරකාරය ආපම උන් දඩස් ගාලා දාන උන් කුඩු කාරේ උන්ට ගාණක් නැහැ. සිමෙන්ති කොට කැඩලා යනවා. දැන් කුලියට ගත්ත මිනිස්සුන්ට කියනවා සිමෙන්ති කොටයක් රුපියල් 800යි උඩහාර ගෙනියන්න 100යි එක කොටයක් ඇඩුවොත් කොට 8ක් අදින සල්ලි කපනවා. එතකොට බිම දාන්න බෑ උට. බිම දැම්මොත් ගන්න බෑනේ. ඉතින් নিকකම ධාතු වීර්යයක් ඕනේ මේ ගත්ත මේ අරගත්ත බර බිම තියන්න නැතුව. එතකොට දානශාලාව කිට්ටු වෙනකොට හම්මෝ කියලා අන්තිම ලැප්පේ ගිහලා බිම දාන්නේ. මට්ටම් තුනක වීර්යයක් බුදුහාමරෝ ඉල්ලනා මේ සිමෙන්ති කොට මෙතන උඩට ගෙනියන්න. යෝගාවචරය කියලා කියන දෙන්නේ කුසල කරේ තිබ මනුස්සයා විතරයි. ඒතර නික්කම ධාතු පරක්කම ධාතු වීර්යයට යනකොට ওই විදියට චර්චුරුකක කරන්න බෑ. නිදිමතාවයි කියලා සටන පාවා දෙන්න බෑ. කැස්සක් කැස්සයි කියලා සටන පාවා දෙන්න බෑ. වැස්සක් වැස්සයි කියලා සටන පාවා දෙන්න බෑ. වේදනාවක් ආවයි කියලා සටන පාවා දෙන්න බෑ. හිතවිල්ලක් ආවයි කියලා දඩට පාවා දෙන්න බෑ. මේ හිතවිල්ල ඇස්සෙත් මට බැරිද මේ ආනපානෙ බලන්න. වේදනාව ඇස්සෙත් බැරිද ආනපානෙ බලන්න. වැස්ස වහිතිත් බැරිද ආනපානෙ බලන්න. සද්ද ඇහිතිත් බැරිද ආනපානෙ බලන්න කියලා කියන්නේ අර ගත්ත සිමෙන්ති කොට්ටේ බිම නැතුව මේ වේදනා කරදර ඇස්සෙ උස්සගෙන යනවා කිව්වහම ඒක මේ කොන්දපණ නැති සෙවලේකට බුබ්බඩේකට බත් බූසේකට කරන්න බෑ. ඒකට ඕන ඒ කරට ගන්න ඕන කරලා තියෙන්නේ බිම දම දම යන්න බෑ ගත්තාම උඩට ගෙනියන්න ඕන කියන මේ හැඟීම භාවනාවට පිළිබෙන උඟ දෙනකොට නැහැ. මේ නිසා අපිට අර සම්ත්‍ත්‍යයට හිත වැටෙනකොට ඒක දිගට බලහින්න පුළුවන් වෙනකොට එක්ක නිදිමත එක්ක සැකය එහෙම නැත්නම් මේ හයියෙන් ආය හුස්ම ගන්න පටන් ගන්නවා. අරමුණ හොඳට සංසිඳිගෙන යනකොට නිදිමත තිබුණොත් මොනවා වුණත් දන්නේ නැහැ. එතෙන් සැක කරනවා ඇයි මේ හොඳට තිබුණ ආනාපානෙ දැන් මේ නොපෙනී ගියේ. එහෙම නැත්නම් කට්ටිය ආයෙ නයි පිඹින වගේ ආයෙ හොසෝස් ගාලා අදින්න පටන් අර ගන්නවා මේ භාවනාව කියන්නේ හුස්ම ගන්න එකනේ. දැන් ඒක නොපෙනී ගිය නිසා ගහනවල ළඟ ඉන්න කෙනෙක් කොණ්ඩ මොතරක් එහෙම දාලා තිබ්බනම් ගලවල යනවා. ඇයි මේ අදිනෝ අම්මා පුදුම ඇදිල්ලක් අදිනවා මේ හුස්ම මේ ආනාපාන සති භාවනාව කිය. මෙතනදී මේ මේ සංසිඳුනේ ප්‍රතිපදාව නිසායි මේක නිවෙන්න තමයි භාවනා කරන්න තියෙන ඔබ නිවෙද්දි නිදි වට ගන්න නැතුව සැක නොකරන්න නැතුව හයියෙන් හුස්ම ගන්න නැතුව ඕක පවත්නවා කියන්නේ මොන තරම් අවබෝධයක් තියෙනවද එතෙන්ට යනකොට ඊට ඉස්සෙල්ලා ඔය අවබෝධය තිබිලා වැඩක් නැහැ. මෙතෙන් ගියාට පස්සේ අවබෝධය නැත්තම් ඒත් වැඩක් නැහැ. ඒක නිසා මේ ඇති වෙන දෙයට ලෑස්ති වෙලා ගියා නම් තේරේ මේට ඉස්සලා කී වතාවක් මම මෙතෙන් ඇවිල්ලා සටන පාවා දීලා තියනවාද යම් දවසක මේක තේරුම් ගත්තොත් මේ නිදිමත එනවයි කියන කියන්නේ අදහස් කරන්න මේ අරමුණ වැඩ කරනවා නිදිමතම නෙවෙයි මෙතන තියෙන හිත සැඟවිය ගන්න එක. ඒ වෙලාවේදී දැනෙනවා දැනෙනවා කියලා හරි මෙනෙහි කරලා මේ අරමුණ පාවා දෙන්නේ නැතුව මේක ඔසවගෙන යන ඒ පග්ගහිත විරිය එහෙම නැත්නම් නෙක්ඛම ධාතු වීරිය උංග දෙනෙක්ගේ අවදි වෙලා නැහැ. තාම අවදි වෙලා නැහැ. නැති කියන එක නෙමෙයි ප්‍රශ්නේ. අන්න එහෙම සන්තතිය යම් දවසක ආනපන බැලුවත් පිම්බීම හැකිලින් බැලුවත් වම දකුණ බැලුවත් ඔතෙන්ඩිගේ යෝගාවචරයට අරමුණේ වෙනසක් නැහැ. ඔතෙන්ට යනකන් තමයි මහාශී ක්‍රමේද ආනපානේද වම දකුණද ඔසෝන යවන දන තේරම තියෙන්නේ මේ සන්තතිය දකින්නක. සන්තතිය දැක්කට පස්සේ ඔක්කොගෙම තියෙන්නේ රූප ධාතුන්ගේ පවතිනා වූ මේ සන්තතිය පේන්න පටන් ගන්නවා. ඒක දකින්න නිකන් වතුර අඩු තැනක ඉන්න මාළු ගොඩක් වගේ දඟලනවා. පැහිගෙන එන බත්තලියක් වගේ දඟලනවා. ගවරවලක ඉන්න පණු රිත්තක් වගේ දඟලනවා. ඇවිස්සිච්ච මීමැසි පොදියක් වගේ දඟලනවා දඟලනවා දඟලනවා දඟලනවා. ඉතින් මේක යෝගාවචරයට මෙන්නේ හුනියමක් වාගේ. බලුවමනයක් වාගේ. කරදරයක් වාගේ. මේ මොන මල හොන්තුවක්ද මේ ලස්සන තිබුණා ආනාපාන වෙනකොට මෙතන බලුවමනයක් දඟලනවා වගේ දඟලනවා. නමුත් මේ ප්‍රතිපදා විදිහට යෑමක් කියලා හරියට දැනගෙන ඒ බව ප්‍රකාශ කරන්න පුළුවන් නම් යෝගාවචරයට අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ ආනාපානෙදී බැලුවා ආස්වාසය මෙහිමයි ප්‍රස්වාසය මෙහිමයි මේක දිගට එක දිගට බලාන යනකොට මට තවදුරටත් ආස්වාස් ප්‍රස්වාස දෙක වෙන් කරගන්න බැරි වුණා මට ප්‍රවාහයක් වැටෙනවා මට වේගයක් වැටෙනවා මට ශක්තියක් වැටෙනවා ඒ නැත්නම් මම මැරිලා නැති බව මට වැටහෙනවා මට නිින්ද ගිල්ල නැති බව වැටෙනවා මේ ආනාපාන දෙක නම් වෙන් කරගන්න බෑ කියලා මේ ධර්මේ ප්‍රකාශයක් කරන්න කොච්චර භාවනා කරලා තියෙනවද කොච්චරක් කල්ැතුව ලෑස්තිලා ඉන්නවද කොච්චරක් මේක කියන එකේ වැදගත්කම තේරුම් ගන්න තියෙනවද කාටද පුළුවන් වෙන්නේ මේක හිතලා කියන්න කාටවත් බෑ ඒ නිසා බුදුරජාණන්සට බණ කියලා වැඩට බස්සලා ඒගොල්ලන්ට මේ උසාවියේ සාක්ෂි දෙන හැටිත් කියලා දෙන්න. ඉතින් මම දකින්නේ මේ යුගයේ මේ වෙනකොට පණ්ඩිතාභිවංශ ස්වාමීන් වහන්සේ කියන ඒ ඒ හරියටම ඇතෙක් ගිහිල්ලා ඉදි කට්ටක් අහුලන්න වගේ උඹ ඉස්සලා සිද්ධිය වෙනකොට මේකට අවදි වෙන්න ඉගෙන ගනි. ඊ ගාවට එහෙම අවදි වුණොත් මේ සිද්ධිය එන්ටෙන්ඩම් නිකන් බොඳ වෙන ගතියකට එනවා. සන්තතියකට යනවා. ඒ සන්තතියකට ඇතිවීම ස්වභාව ලක්ෂණය ඉඳලා පොදු ලක්ෂණට යෑමක් මේක ලොකු දියුණුවක් ඒකෙදි නිින්ද වට ගන්න නැතුව සැක කරන්නේ නැතුව හයියෙන් හුස්ම ගන්න නැතුව මේක දිගට පවත්වන්න පුළුවන් ගතිය වාර්තා කරනවයි කියන එක ඒක නම් ලේසි වැඩක් නෙවෙයි ඒක ලේසි වැඩක් නෙවෙයි එතෙන්ට ගියා නම් ඒ ගුරුවරයාට ඒක වැටහෙනකොට පුදුම සතුටක් ඇති වෙනවා මේ මනුස්සයා කොච්චර හරියටම ඕන දේ අහුලන්නත් දන්නවා අහුලලා වාර්තාගත කරන්නත් දන්න. මෙතන ඉන්න හුඟ දෙනෙක් අහුලන්න දන්නේ කියලා මම චෝදනා කරන්නේ. මෙතන ඉන්න හුඟ දෙනෙකුට තියෙන ඒක හරියට වාර්තා කිරීම ඉතාම වැදගත්. මම මේක කරන්න ඕනේ කියන එක එක්ක හිතනවා මම පව්කාරයි මට ඕක බැරුව ඇති. එහෙම නැත්තම් ඕක මං කියන යනකොට ස්වාමීන් වහන්සේට තේරෙයි. නඩුකාරයා කවදාකවත් යමක් තේරුම් ගන්න යන්නේ උසාවියේ ප්‍රකාශ කරෙමි නැත්තම්. එතකොට නඩුකාරය පක්ෂග්‍රාහී වෙනවනේ. ඒ නිසා උසාවියේ ප්‍රකාශ වෙන්න ඕන. ඒ ප්‍රකාශය ආස්වාස් ප්‍රසාසයේ ගත්තට ඒ ධර්මයේ සියලුම ලෝකේ රූප ධර්ම වලට සමානයි. එක ආනාපානෙන් ගන්න මේ දැනුම සියලුම ලෝකේ රූප ධර්ම වලට සමානයි. ඒ නිසා මේ මනස උතුරු කුර දිවිනේ භාවනා කරත් දකුණු දිවි භාවනා දකුණු ගිරි දිවියෙන් භාවනා කරත් නැගිනිර භාවනා කරත් බස්නාහිර භාවනා කරත් මෙතෙන්ට යන පාර එකමයි ඒකායනෝ අයම් බික්කවේ මග්ගෝ පටන් ගන්න නම් ආනපණෙන් වෙන්න පුළුවන් පිම්බීමෙන් හැකිර වෙන්න පුළුවන් වම දකුණ මේ ඔක්කොම රූප රූපවල තියෙන මේ සන්තතිය දැක්කනම් මේ කෙනාට තේරෙන පටන් ගන්නවා ස්ත්‍රී භවෙත් සන්තතිය ඔච්චරමයි පුරුෂ භවෙත් සන්තතිය ඔච්චරයි පැවිද්දට සන්තතිය ඔච්චරයි ගියට සන්තතිය ඔච්චරයි දියුණු මිනියට සන්තතිය ඔච්චරයි බුදුහාමරණ සන්තතිය ඔච්චරයි දේවදත්තට සන්තතිය ඔච්චරයි ඒකේ දෙන්නේක් වෙනසක් නැහැ ඒ අත්දැකීම විශ්වගත අත්දැකීමක් ආන්න ඒකට ප්ලග් වෙන්න පුළුවන්. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට අවදි වෙන්න පුළුවන් නම් ඊට තේරෙන පටන් ගන්නවා දැන් ධර්මයේ තමයි මම ජීවත් වෙන්නේ. මේකට සරුවචනාංශය දෙනවා ධම්මට්ඨිති ඥානය කියලා. මේකට සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා ධර්මයේ ප්‍රතිෂ්ඨාව ලැබුවයි කියලා. එයා කොයි අරමුණෙන් ගත්තත් එයා දන්නවා ටික වෙලාවක් කරනකොට මේ අරමුණ මේ සංකතේ සම්තතියට වැටෙනවා. මේකට සමහර විට පසුකාලීන ආචාර්යවරු පෙන්ලා දීලා තිනවා චුල්ලසෝතාපන්න තත්ත්වයක් කියලා. මේ සෝවාන් වෙන බවට ඉස්සරහ ලකුණක්. මේක පවත්වන්න පුළුවන් මරණකම් කවදාවත් අපාගත වෙන්නේ නැහැ කියලා සහතිකයක් දීලා තියෙනවා. ඒක බුද්ධඝෝසාචාර්ය වහන්සේ කරලා තියෙනවා. සරුවචනංශය සඳහන් කළ තියෙන මේ ධම්මටිති යතහව දස්සනය එහෙම නැත්නම් ඇති හැටිය දැකීම මෙතෙන්ට යනකම් දැකපු කෙනා මේ ලෝකේ තියෙන මේ සන්තතියේ මුල කෑල්ල හොඳයි මැද හොඳ නැහැ වටේ හොඳයි පොත්ත හොඳ නැහැ එහෙම එකක් නැහැ. මේ වර්ග ભેද තේරිලි තණ්හා ඊර්ෂ්‍යා ක්‍රෝධමාන ඔක්කොම තියෙන්නේ සන්තතියක් වශයෙන් නොදන්න කෙනාට. එයා මේ මුල්වරියෙන් බලාපොරොත්තු වෙනවා. ලොකුම කෑල්ල බලාපොරොත්තු වෙනවා. නම්බුකාරකම් බලාපොරොත්තු වෙනවා. කොහෙන් ගත්තත් මේක එකයි තියෙන්නේ. ඒ නිසා දකින්නේ ප්‍රධාන ස්වභාව ලක්ෂණ හරහා සන්තතිය දක්වගෙනාට පේනවා ඕකට රණ්ඩු කරලා ගිහලා ඉස්සෙල්ලා ගත්තත් එකයි මුල්වරියෙන් හම්බුණත් එකයි කලින් වතුර ඇල්ලුවත් එකයි පස්සේ වතුර ඇල්ලුවත් එකයි එකම මේසෙන් कांड තියෙන්නේ මොකටද ඈමේ එකෙකුට ඊර්ෂ්‍යා කරන්නේ මොකටද ඈමේ එකෙක් පරයාගෙන තව කෙනෙක් යන්න හදන්නේ එකම දේ තියෙන බව දන්නවනම් manussකම එළියට ඒක ඒක පොඩි පොඩි ඥානයක් නෙවෙයි යම් වෙලාවක මේ සන්තතිය යම් කිසි කෙනෙක් දැක්කනම් ඒක දිහා බලාගෙනකොට පේනවා හැම සිද්ධියකම මේ සංකත ලක්ෂණය තියෙනවා ඇති වෙනව විපරිණාමයටපත් වෙනව නැති වෙනව ඇති වෙනව විපරිණාමයටපත් වෙනව නැති වෙනව පඨවි ධාතුවත්ත් එකයි ආපෝ ධාතුවත්ත් එකයි තේජෝ ධාතුවත් එකයි වායෝ ධාතුවත් එකයි රූපයක් දැක්කත් එකයි සද්දයක් ඇහුවත් එකයි ගඳ රස පහස බැලුවත් එකයි ආස්වාස් ප්‍රස්වාසයත් එකයි පිම්බීම හැකිලිමත් එකයි මේ සියල්ලම මතුවෙන්නේ විපරිණාමයටපත් වෙලා නැති වෙන්න විතරයි කිසිම දෙයක පරමාර්ථ වශයෙන් නතර වීමක් නැහැ. ඉසුඹලන්න තරම් චිත්තක්ෂණයක් නතර වෙන්නේ මේ තොගේට පස්සට ගිහිල්ලා බැලුවට පස්සේ තමයි පොදිය වශයෙන් තියෙන වගේ පේන්නේ. ඒක පොදිය ලිහලා බැලුවොත් මේක එක අංශුවක මොනම පැවැත්මක් නැහැ. වෙනස් වීම ඒ නිසා ඒ සන්තති අවස්ථාවට ගියාට පස්සේ පස්ස ඒකට බුදුරජාණන්සේ දේශනා කරන්නේ සබ්බකාය පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පරිසංවේදී පස්ස සිස්සාමේ සික්ඛති මේ ආස්වාදයේ හිමීට නැගලා ගිල බහැලා යන ප්‍රසවාසයේ හිමීට නැගලා ගිල බහැලා යන ආස්වාදයේ විල නැගලා යන ඉතින් තමයි තේරෙන පටන් ගන්න මේ අනුංගෙ දෙයක් වගේ බලන ඉන්නකොට ආස්වාදයේ තියෙන එකම විදිය ප්‍රස්තාරයක් ප්‍රසවාසයේ තියෙන එකම විදිය ප්‍රස්තාරයක් පිම්බීමේ තියෙන එකම විදිය ප්‍රස්තාරයක්. හැකිලීමේ තියෙන එකම විදිය ප්‍රස්තාරයක්. වම තියෙනකොටත් ওই ප්‍රස්තාරෙමයි. දකුණ තියෙනකොටත් ওই ප්‍රස්තාරෙමයි. දිගට බලන්න බලන්න තේරෙනවා මෙන්න මේකට බුදුහාමුදුරුවෝ නමක් දාලා තියෙනවා. මා සංකත සංකත කියලා කියන එකට ඇතිවීම විපරිණාමය සහ නැතිවීම කියන එක අත නෑර තියෙනවා. මේකට බුරුම ස්වාමීන් වහන්සේ දෙනවා මෙන්න මේම නිදර්ශනයක්. ටෙලිවිෂන් තිරයක ප්‍රෝග්‍රෑම් එකක් පෙන්න නැතුව තිත්තරන වෙලාවක් බලන් ඉන්න කියනවා. හරි කම්මැලිනේ එපා වෙනවනේ ප්‍රෝග්‍රෑම් එකේ නම් කෙල්ලෙක් ඉන්නවා කොල්ලෙක් ඉන්නවා මල් ගහක් වටේ ඇවිද ඇවිද ඉතින් පෙන්කෙලි ඉන්නවනේ ඉතින් බල දැහැගිනේ. දැන් තිත්තරන කොල්ලත් නැහැ කෙල්ලත් නැහැ මල් ගහකුත් නැහැ සින්දුත් නැහැ මොකුත් නැහැනේ බලුවමනයක් වගේනේ. කවුරක්වත් බලන්නේ නැහැ ටෙලිවිෂන් එක පොළවේ ගහනවනේ. නමුත් ඒක දිහා බලන එක තමයි සම්තතිය දිහා බලනවා කියන්නේ කියන්නේ කම්මැලි. ඒක බලන්න කියනවා එක ඒ ටෙලිවිෂන් තිරේ වැටෙන එක තිතක් කවදාකවත් තව තිතක් කර රණ්ඩු කරනවා දැකලා තියෙනවද කියලා. කවදාවත් නැහැ. ලක්ෂ කෝටි ගාණක් මේ හිටිත් වැටුණට ඒ දෙකක් අතර ගැටුමක් එන්නේ. ඒ කියන්නේ හැම දෙකක් අතරම අවකාශයක් තියෙනවා. මෙච්චර ඝන බහලව ජනාකීර්ණව මේ කොජ කොජ කොජ කොජ ආවට දෙකක් අතර හැම වෙලාවෙම පරිච්ඡින්න අවකාශයක් තියෙනවා. ඒක පේන්නේ අපට. හැබැයි අපිට පේනවා දෙන ගැටෙන්නේ නැහැයි කියලා. ඒ වගේම එක තිතක් ඇවිල්ලා එතනම තව තිතක් එනකොට ඒ දෙක අතරත් අනිවාර්යම අවකාශයක් තියෙනවා. එක තිතකට වෙනම ඇතිවීමක්, වෙනම පැවතීමක්, ආ වෙනම නැතිවීමක් තියෙනවා. ඊගා වෙන චිත්තක්ෂණේ. ඊගාවට එන තිත මේ තිතේ නැතිවීම සහ ඒකේ ඇතිවීම අතර ගැටුමක් නැහැ. කවදාවත් නැහැ. ඒ නිසා මේ ධර්මතාවය වල ගැටුමක් නැහැ, ඊර්ෂ්‍යාවක් නැහැ, ක්‍රෝධයක් නැහැ, මාන්නයක් නැහැ. ඒක දන්නේ නැති නිසායි මේ පොදිය අල්ලගෙන අපි මේ උඩ කෑල්ල ගන්නට, මුල්වැවරියෙන් ගන්නට රණ්ඩු කරන්නේ. එතන මේ සන්තතිය දැක්කනම් යාට පේන මේ සන්තතිය තුළ බුදු හැට පෙනිච්ච ප්‍රධාන ලකුණක් තියෙනවා මේක ඇතිවීමක් විපරිණාමයක් සහ නැතිවීමක් තියෙනවා කියලා. ඒක මේ මෑතක තමයි විද්‍යාවේ හොයාගත්තේ ඔය ඉලෙක්ට්‍රෝන කොලයිඩර් එකේ ගිහිල්ලා මේ හැම ඇති වෙන අංශුවක්ම චිත්තක්ෂණයක්වත් විතර නතපා. ඒකට කියනවා තප්පරයකින් 36න් එකට විතර කාලෙකින්. ඒක නැතිවිලා ඒක වෙන එකක් ඇති කරලා තමයි නැති ඒ ශක්ති සංස්ථිති නියමේ මෙතන තරංගයක් යට යනකොට මෙතන තරංගයක් මතුවෙනවා. ඉතින් මේක හරහා දැන් ඔය තායිලන්තේ ප්‍රොෆෙසර් කෙනෙක් පෙන්ලා තිනවා මෙතන මිනිහා අතන උපදිනවා කියන්නේ මේ ශක්ති ඒකට කියන ශක්ති ක්ෂේත්‍රයේ එක තැනක යට යනකොට මේ තැනින් ඉස්සෙනවා. මේ තැන යට යනකොට මෙතනින් ඉස්සෙනවා. ඒකේ තියෙන මේ ශක්ති මේ මේ ක්ෂේත්‍රයක් තියෙන. මෙතන ඇති වෙච්ච එක ගෑණියෙක්ද පිරිමියෙක් දනම්මනම් කතා කරගෙන ඉඳ ඉස්සලා ඒක ගිහිල්ලා වෙන තැනක උපදිනවා. මේන්න මේකේ මේ රණ්ඩු සරුවල්ල ඊපෙන් කරච්චලේ පැත්තක දාලා මේ ඇතිවීමින් නැති වෙන බව දකින්න නම් එයාට අනිවාර්යයෙන් මේ ලෝක වස්තු කෙරෙහි අපි දීලා තියෙන මේ අගයන් ආඩම්බරය මේ ඉපදිච්ච දේහේ හැටියට සංස්කෘතිය හැටියට වෙනස් පවතින එකක් මිස සනාතන ධර්මයක් නෑ. මෙහි තියෙන අගයන් ආඩම්බරයෙන් ඇමරිකාවේ කුණු හරප. ඇමරිකාවේ තියෙන අගයන් ආඩම්බරයෙන් මේ කුණු හරප. ඉතින් අපි ඇමරිකාවේ හැදුනා නම් මේ අගයන් ආඩම්බරයෙන් අපිට නැහැ. අපි මේ හැදලා ඇමරිකාවට ගියා නම් යකෝ මේකත් ලෝකයක් ධර්මානිස් කියලා අහන්න හිතෙනවා. මොකද මේ බුදුම දේවල්නේ පේන්න තියෙන්නේ. මම අර පහුගිය දවස්වල ගියා ඕස්ට්‍රේලියාවේ තැනකට ඒ උසය කන්නකට ගියාම වටේටම පේනවා. ළමීචියෙක් හිටියා අමුණිලු වස්තරයි. ඉතින් තාත්තත් ඉන්නවා අම්මත් ඉන්නවා ඔක්කොමත් ඉන්නවා. ඉතින් දකින්නකොට පිරිමින් ගෑඟ කුයි කුයි ගානවා නෙමේ. කෙල්ලෙක් කියන්න බෑ දෙයක් නැහැ. ඉතින් මං අහුවා මං අඬ ගහන ගිය එකනාගෙන් මේ ගෑනු ළමයට අපි කියන්න පුළුවන් වෙයිද මොනම භාෂාවකින් හරි මේ බයලජ්ජා කියන එකක් තියෙනවයි ලෝකේ කියලා. අනේ ස්වාමීන් වහන්සේ අපි යන් එහා කන්දට කිව්වා ඔය ගෑනුලාමට ඕක කියලා දෙන රෙඩි කිව්වා අවුරුද්දක් කිව්වත් උන්න බයලජ්ජ නැහැ කොහොමයි කියලා දෙන්නේ අගීති අපේ ගෑන් ආඩම්බරයෙන් බලනකොට ඒක නොබැලිය යුතුතරම් විසම දර්ශනයක් ඊළමයට කියන්න තියෙන උෂ්ණ වෙලාවටදී ඔබ වහන්සේ නද පවන් ගහන්න මගේ අස්සට මේ රෙද්ද ගලවන්න තුම නොකරන මම රෙද්ද ගලවගෙන ඉන්නවා එච්චරයි ආණ්ඩුවේ ඕන තරම් නීති තියෙනවා එයාට උෂ්ණ වෙලාවට පවන් වදින්න ගැලෙව්වට කමන්නේ නැහැ. ඉතින් ඒ ළමයට තේරෙනවද මේක මේ නොකට යුත්තක් කියලා? දැන් අපි ගිහිල්ලා විනය කියන උගන්වන්න ගියොත් මොකක්ද වෙන්නේ අපට? අපි එතන හැදුනා නම් අපිට මේක දකින්නට මේ මෑණිවරු ඇවිල්ලා මේ උඩින් ඉඳලා මෙතෙන්ට වහගෙන ඉන්නකොට කුෂ්ඨ රෝගීද කියලා අයි මේ ගල්ලට. මොකද මේගොල්ලන් මේ වෙලා තියෙන කියලා. මෙච්චර මේ උෂ්ණ තියෙන වෙලාවේ මේක වහගෙන ඉන්නේ මොකද්ද මොකටද මේ අමේ රෝගයක් තියෙනවද කියලා. ඒක නිසා අපි දන්න අගයන් ආඩම්බරයන් සේරම අපි uppatti තැනේ හැටියට තමයි වෙනස් වෙන්නේ. ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ඒ ආගයන් ආඩම්බර තමයි පේන්නේ. ඒ නිසා මේ සම්තතියට අපි බැලුවොත් හොඳයි කියලා හොඳයි. නරකයි කියලා බැලුවොත් නරකයි. හැබැයි ඔක්කොගෙම තියෙන්නේ ඇති වෙලා වෙනස් වෙලා නැති වෙන එක විතරයි. ඉතින් මේක දකිනකොට ඒ ඕනෙම වස්තුවකට තියෙන මේ ඇතිව විපරිණාම වෙලා නැති වෙන ගතිය දැක්කට පස්සේ මුලැමැදාග හොඳ නරක හරි වැරදි දිගපළල බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා යංච පටවි චාපෝද චේජෝ වාජෝ නකාදති දීගන් රස්සං අනුන්තුලං දිග කෙටි ලොකු පුංචි මේ මේ මේ ධර්මෙට නැහැ. ඔය ගොජේ එන්න පටන් ගත්තට පස්සේ ඒක හොඳක් නරකක් පටවි ආපෝ තේජෝ වායෝ මොකක්වත්ම නැහැ. මේක කාටවත් ඇති හැටියෙන් කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් සමහර කියන මේක උද්‍යප්පේ ඥානය කියන සමහර කියන අනිච්චන් දුක්ඛං අනත්තං කියලා සමහර කියන මේ තණ්හාව නැති වෙලයි කියලා මොන දේ වුණත් ඒ දේ දැකලා ඒක හරි හැටියට විස්තරකරනද සරුවච්චන් වහන්සේගෙන් අපිට වචන ටිකක් ණයට ගන්න සිද්ධ වෙනවා. මේකේ තියෙන සන්තතියක්. නමුත් මේක විස්තර කළ යුත්තක් විදිහට කාටවත් තේරෙන්නේ නැහැ. ඔක්කොටම හිතෙන්නේ මේ සතිය කැඩිලා සමාධිය නැති වෙලා මේ ත්‍රිවිචානපණ නැති වෙලා ඔක්කොම හැඳි ගෑවිලා ගිහිල්ලා ඔක්කොම බොඳ වෙලා පේන්නෙම එපා වෙන ගතිය. නමුත් මේ භාවනාවේ තුන්වෙනි ආප්තයට ඇවිල්ලා තියෙන එහෙම නැත්නම් සන්තතියේ ඇතිවීම පැවතීම පැවතීම කියන්නේ නැත්නම් විපරිණාමේ තා නැතිවීම මෙතන තියෙන කියලා කවතා හරි දැක ගන්න නම් එයා ඊට වෙන ඒ විපරිභාෂ වෙන්න ඉස්සෙල්ලා දකින්න පුද්ගලික ලක්ෂණ දැකලා පුද්ගලික ලක්ෂණ සාපේක්ෂවයි මෙතන පොදු ලක්ෂණය දකින්න. මේ සාපේක්ෂතාවයේ දකින්න නම් ඉස්සල්ලාම පෞද්ගලික ලක්ෂණ දකින්න. ඒක තමයි ආධුනිකයා කරන්නේ. ඊට පස්සේ ඒක විපරිණාමයට ගිහිල්ලා මේ පොදු ලක්ෂණේ දකින්නකොට පොදු ලක්ෂණෙන් කවදාවත් පටන් ගන්න බෑ කියලා ඒ ශාංශයේ ආප්තයක් කියනවා. පෞද්ගලික ලක්ෂණ දැකලා සාපේක්ෂ වෙනස් වීම හරහා වෙන පොදු ලක්ෂණේ දකින්නේ ඒ නිසා සමහර විටක දැන් දවස් 4ක් අපි භාවනා කරන්නේ 5 6 දිනෙට යනකොට ඉඳ ගන්නකොටම පේන්නේ ප්‍රස්වාසී ආස්වාසී පොදු ලක්ෂණ විතරයි. අර මේ ආස්වාසී මේ ප්‍රස්වාසී කියලා එකක් දෙකක් පිනිච්ච ගම සංහිඳියාවට යනවා. විවේක ස්ථානට යනවා. එතකොටත් අපේ හිත අර වෙච්ච හිතේ දියුණුව වෙච්ච හිතේ ගැම්ම නිසා මේ දේ වුණා කියලා තේරුම් ගන්න බැරුව එක්ක ඉඳගෙන ඉන්න තැන මාරු කරනවා එක්ක හයියෙන් හුස්ම ගන්න හදනවා එහෙම නැත්නම් වැරදිලාද කියලා හදනවා තැක කරනවා. නමුත් වෙන්න පුළුවන් අර පොදු ලක්ෂණේ පෞද්ගල ලක්ෂණ දැකලා දැකලා දැකලා පුහුණු කරපු එකනට ටික වේලාවක් ගියාම අර දැකපු පෞද්ගල ලක්ෂණ සාපේක්ෂව දැන් පටන් ගන්නකොටම සති මාත්‍රාව නෙවෙයි හොඳ සුපතිත්‍ත්‍ය සතියේ තියෙනවා මේක පේන්නේ සංසිඳියාවක් විදියට මේක පේන්නේ පොදු ජලාශයක් දැක්කා වගේ වැලි තලාවක් දැක්කා වගේ මිරිඟුවක් දැක්කා වගේ මේක දකිනකොට මේ දේ සැකනකර නින්දර වට ගන්න නැතුව ප්‍රකාශ කරනවා කියන එක ඌයිටින් අර මේ බාලාන්ත පන්තියේ හිටපෙකනේ PhD එකට තීසිස් එකක් ලියනවා වගේ හරියට මේ දේ වෙන් කරලා අඳුර ගන්නවා කියන එක ඒකට කාටවත් දොස් කියන්න බෑ. නමුත් මේක බැරි දෙයක්වත් දෙයන්න සීමා වෙච්ච දෙයක්වත් නෙවෙයි. ක්‍රමයෙන් ඉදිරියට යනකොට මේ ඇතිවීම පැවතීම නැතිවීම මිස මේකේ පඩවි ආපෝ තේජෝවත් රූප නාමවක් මොනක්වත් නැහැ මේක තියෙන්නේ මේ කැරගෙන තත්යක් කියලා ඕකේ පවුරු ගන්න නැතුව මේක එහෙම බාහිර අරගෙන ප්‍රකාශ කරනවා කියන එක හරි අමාරු. එතකොට ඒකේ තියෙන්නේ පෙරලෙන බව කියන අනිත්‍යයත් ඒක දිහා බලානින්න බැරි දුකක් තියෙනවා. බලුවමනයක් වගේ මේ නලියනවා දකින්නට බුද්ධමාකාර දුකක් ඒක ඒක වෙහෙසක්. ඒක ඉසුමුලන්ඩවත් චිත්තක්ෂණයක් හිට නොදව නින්දෙදිත් ඕක පේන්නේ ඇත්ත ගැරියත් ඕක පේන්නේ. ඒක නමුත් මගේ නෙවෙයි. ඒක අනාත්ම ධර්මයක්. ඒක මේ මම බාරගෙන මට gadu ගන්නේ ඕන කමක් නැහැ. මේක අනාත්ම ධර්මයක්. ඒ නිසා අනිත්‍ය දුක්ඛ බව හැබෑව. නමුත් උඹ බාර ගන්න ඕනේ නැහැ මේක. මේක ස්වභාවය. මේක භාවය භවය කියලා කියන්නේ ඕනෝකට. ආන්නේ භව භව එහෙම නැත්නම් මේ ඇතිවීම වෙනස් වීම නැතිවීම දැක්කට පස්සේ මේකෙන් මේ හුවා දක්වන්න හදන්නේ බුදුහාමුදුරුවෝ සර්වඥතා ඥාණයෙන් පෙන්වන මේක විපරිණාමය ඒක දුකක් ඒක වෙහසක් ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා දවන තවන ගතියක් කියලා ඒක දකින්නකොට මහා කරච්චලයක් කංකරච්චලයක් බැලූ බැලූ දේ පේන්න තියෙන්නේ මේ දවන තවන ගති නමුත් මේක මගේ නෙවෙයි නේද මේක මම නෙවෙයි නේද මේක මගේ ආත්මේ නෙවෙයි නං ඔකට රණ්ඩු කියන්නවක්වත් ඔකට උරුට්ටු වෙන්නවක්වත් බලපාන දෙයක් ඇත්තේ නෑ ඒ නිසා මේ සන්තතිය දැක්කනම් සන්තතිය දරාන හිටියනම් සාමාන්‍ය ලක්ෂණ තුන අනිච්ච දුක් අනාත්ම වැටහෙනවා මිස මෙනෙහි කරලා කවදාකවත් ගන්න බෑ ඒ අනිත්‍ය දුක්ඛ අනාත්‍යයි කන අනිත්‍ය දුක්ඛ අනාත්මයි නාසය අනිත්‍ය දුක්ඛ අනාත්මයි මිටින් කටපාඩම් කරනවා කටපාඩම් කළා අහනවා ස්වාමීන් වහන්සේ මං ඉන්නේ සංකාරෝපේක්ඛා ඥානද කියලා මේ ඇවිල්ලා. දැන් මේකද මේ උදේබ්බේ ඥානය කියලා. කන රත් වෙන්න දෙකක් ගහන්න දෙනවා. මේක මේ වචන කටපාඩම් කරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. භාවනා කරනකොට වැටහෙනවා. වැටෙන දේට අනුග්‍රහ කරනවා ඒක වෙනුවට දකින දකින දේ අනිත්‍ය දුක්ඛ අනත්තම් කියනවනම් මට පැහැදිලිව කිතගේ ද්වේෂ චරිතයක් කියලා. දකින්න දකින්නේ අනිච්චන් දුක්ඛං අනත්තං කියනකොට මං කියන්නේ මොකද්ද? නදකින්න ඔපතන් නොදොපකින් නදකින්න ඔපතන් නොදොපකින් නදකින්න ඔපතන් නොදොපකින් නදකින්න ඔපතන් නොදොපකින් ඇහැ නදකින්න තම නොපොත. කන නදකින්න ඔපතන් නොදොමකින්. නාසය නදකින්න ඔපතන් නොදොම. ඉතින් මොකද්ද මේ කියන්නේ? මේක අනිච්චන් දුක්ඛං අනත්තං නෙමෙයි ද්වේෂය. ඉතින් මේක භාවනාවක් කියලා සිය ගණන් කරනවනේ. බුදුහාමුදුරුවෝත් ඒකම කියන අපේ ගුරු හාමුදුරුවෝත් ඒ කියන. ඒක තමයි තේරෙයි මේ ගොජේ එනකොට මේකේ නිත්‍ය ගතියක් නැහැ. ඒක බලානිනක වෙහෙසයි. ඕක අනිච්චන් දුක්ඛයි. ඒක මේ හිතලා කටපාඩම් කරලා කියන එකක් නෙවෙයි. ඒක වැටහෙනවා. වැටහෙනකොට ඒකට අනුග්‍රහ කරන එක. වැටහෙනකට පස්ථාන කරන එක. වැටහෙන එකට සප්පාය කරනු සලසලා දෙන එක ඒ යෝගාවචර එතන කෙරුවේ නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. ඊට කලින් අනිච්ච දුක්ඛය අනත්තයි කියලා වැඩකුත් නැහැ. ආන්නේ විදියට යම් වෙලාවක යෝගාවචරයට වැටහුන්නේ ගන්න ආස්වාස් ප්‍රස්වාසයේ දෙකේ මේ ගොජේ මේ වෙන සංසිද්ධිය යාට වැඩි කල් යන්නේ ආස්වාස් ප්‍රස්වාසයේ කියන මේ කායानुපස්සනාව වෙන්නේ එකමයි විඳීම් වලක් තියෙන වේදනාවෙත් තියෙන මතුවෙන මතුවෙන වේදනාවත් පතුරු ගහලා බැලුවොත් ඒකේ තියෙන පුංචි පුංචි වේදනා රාශි යෝජනා බුබුලු රාශියක් තියෙන හැම බුබුලකම ඔච්චරයි. ඒකත් මේ වේදනාව දකින හිත ගත්තහම ඒකත් වේදනාවත් එක්කම ඇති වෙලා නැති වෙනවා ඒ නිසා රූපේ දක්කනම් වේදනාවට යනවයි කියන එකට වෙනම ව්‍යාපාර කරන්න ඕනේ ඒක ධර්මයේ විසින් ගෙනියන එක. ඒක කොතනදීලා ස්වාමීන් වහන්සේ කායන පසනා වේදනාවට පැත්තට හැරෙන්නේ කියලා කාටවත් කියන්න බෑ. ඒක භාවනා හරිනම් ඒ ගැම්මේදී ඉබේම යනවා. ඒක යන්නේ රේකී ක්‍රමයට නෙවෙයි. ඒක ගෝලීය ක්‍රමයකට යන්නේ ත්‍රිමාන රූපයකට යන්නේ. මේක වැඩෙනකොට හතර දිශාවට සතුපත්තාන සතර සතුපත්තාන වැඩෙනවා. එනිසා යෝගාවචරගේ පරම යුතුයකම තියෙන සිද්ධිය ඇති වෙනකොටම ඉදිරිපත් වෙලා බලන එකේ මිස මේ කටපාඩම් කරලා ලයිස්තු කටපාඩම් කරලා අනිච්ච දුක්ඛං අනත්තං කියන්නේයි මේ විදර්ශනා ඥාන කල්පනා කරන්නයි නෙවෙයි. මතුවෙන මතුවෙන අරමුණ බලනවන්න මේ සාමාන්‍ය ලක්ෂණේ මතු වුණා නම් විපස්සනා ඥාන පහළ වෙනවා කියන එක අරුණ නැග්ගොත් ඉර නගිනවා කියන වගේ වැඩක්. අරුණ නැග්ගට පස්සේ පහම් පුදන්න ඕනේ, යාඥා කරන්න ඕනේ, 이르දී යමඳින්න ඕනේ, අරුණ නැගන ඉර නගිනවා. අරුණ නගිනේ වගේ තමයි අපි මතුවෙන මතුවෙන අරමුණට යනවනම් අපිට තේරෙන්නේ මේ කරා ෂටමායාවී ගතිය දුර වෙනවයි කියලා. හැබැයි ෂටමායාවී ගතිය දුර වෙන්නේ කොහොමද වෙන දේ වෙන හැටියට කියන්න පුරුදු වෙනකොට කිදාක මේ බොරු සෝබන දේවල් වලට ලස්සනයි කියන්නේ ජරාවල් වලට වස්තුව කියන්නේ කියන්නේ නැහැ යංකිච්ච විත්නම් ඉදවා උරන්වා සග්ගේ සුවායන රතනම් පනීතං මේ සියලු වස්තුන්ට වැඩිය තියෙන බුද්ධ රත්නේ ඒ තියෙද්දි මේ එක එක රත්න හදාගෙන අපි මේ පටලවිල්ලේදී මේ මායයට කරන අනුග්‍රහය ඒක නරක නෙමෙයි අතාරිනවා මේ නොකර ඉන්නවනේ කරනකොට දැනගන්න මේක මේ බබාලගේ භාෂාවක්. පිච්චර වටන වටන බුදුහාමුදුරෝ දේශනා කරපු භාෂාවක් තියෙනවා. ඒක තියෙන්නේ බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ මිස වෙන රත්න නෙවෙයි කියලා මේක තේරුම් ගන්න තේරුම් ගන්න පේනවා අපි මෙතෙක්කල් නොදරුවෝ වගේ අසුචි අතගගා ලස්සන ලස්සන දේවල් කතා කරාට බුදුහාමුදුරෝ ලස්සන දේක් පෙන්නලයි මේකේ තියෙන තුච්චකම, රිත්තකම, අනත්තකම අන මේ ශූන්‍ය ගතිය පෙන්ලා තියෙනවා. ඒ නිසා ඉතින්ද යනකොට ඒක ප්‍රකාශ කිරීමේ ශක්තිය ඒ ඒ පුද්ගලයාගේ ගුණයක් නෙවෙයි සාසනික ගුණයක්. පුද්ගලික ගුණයක් නෙවෙයි. ඒ කාටවත් අයිති ගුණයක් නෙවෙයි. ඒ සාසනික ගුණයට අපි සාක්ෂි වෙන එක විතරයි කරන්නේ. ඒ කවදාකවත් අපිට ගුරු පරපුරින් ඉන්නේ නැතුව කරන්න බෑ. ගුරු පරපුණෙන් ආවත් අපි භාවනා කරලා නැත්තම් කරන්න බෑ නිසා සියලු දෙනාටම තමන්ගේ භාවනාව විශ්වාසයෙන් යුක්තව කරන ගමන් පරණ මතිමතාන්තර නැතුව දකින්න දේ දකින්න හැටියේ ෂාටගති මායාවී ගති නැතුව කරන්න පුළුවන් වෙච්ච දවසේ පුදුමාකාර සතුටක් ඇති වෙනවා අද නඩුව ඇහුණා මට කියන දේ තේරෙනවා කියනකොට යම් ප්‍රීති ප්‍රමෝදයක් පහළ වෙනවා නම් ඒ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා ඒකට අහෝ රත්නම් අවේ රත්තානුසික්කිනා කුසලේසු ධම්මේසු මට අනේ මේක මුළු දිවා රාත්‍රියේ පවත්ත ගන්න ලැබේවා මට මේක වාසය කරන බියුමිය මගේ ස්වභාවේ නැත්නම් මගේ gedara ගියා වගේ ධර්මයක් බවටපත් කරගන්න ලැබීවා කියන එක තමයි මේ ෂඩමායාවිකමේ නිමාව පෙන්වන නිසා මේක උත්සාහ කරන සියලු දෙනාට ඒ තමන් අත්දකින්න දේ හරියට ප්‍රකාශ කිරීමෙන් ෂඩමායාවිකම පිටු දැකලා අසට අමායාවී ගතිය බුද්ධ ආදී උත්තරමන් වහන්සේ ළඟ තියෙන මේ ගතියට අයිතිවාසිකම් කියන ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා